ඒ අවස්ථාවේ මේ විදිහට අටුවාව සඳහන් කරන්නේ මෙන්න මේ උද්‍යප්පය මාරු වෙන අවස්ථාවයි. තරුණ උද්‍යප්පය බංගෝද්‍යප්පයට මාරු වෙනකොට අර 10 එනකොට මුගදෙනේ කොවෙස්ටිමේට් කරනවා කියලා. අනිත් එක සම්මසන ඥාන අවස්ථාවේදී ඉස්සල්ලාම අනුසු වශයෙන් කඩන්න නැතුව කලාප වශයෙන් අනිත්‍ය දුක්ඛ නාස්ව පේන්න පටන් ගන්නවා. හැබැයි ඒ දකින්න රීත්තක් වශයෙන් කැටිත්තක් වශයෙන් සාම 100 100ක් කුඩුසුණු කරගෙන නැහැ. සදාස පදාස වශයෙන් දකින්න අනිත්‍ය දුක්ඛ ඉස්ලාම පේනවා. බලන බලන තැන පේන්නේ අනිත්‍ය දුක්ඛ නාස්ව. හැබැයි එයාගේ ඥානෙ මෙව මේ ලේස බීම් එකක් දාලා දුක් කුඩු කුඩු කරලා බලන එකක්. එතින්දිත් විශේෂයෙන්ම මතක් කරනවා මේ සම්මත ඥාන අවස්ථාවේදී ඒ පුද්ගලයාට අතීතය පිළිබඳව සහ අනාගතය පිළිබඳව අනාගතයට මේ ප්‍රෙඩික් කරන්න පුළුවන් ගැතිය සහ අතීතයේ හිටපු ආත්ම පිළිබඳ සංඥාවල් එන්න ගන්නවා. ඉතින් එතකොට ඒ බුද්ධිලට තේනවා මේක ඉඳලා මම උත්තර මනස ධර්ම වල පිහිట్లా තියෙන්න ඕනේ නේද කියලා. ඒක දිගේ හොයන්න ගත්තාම ඉතින් ඒ දිගේ යනවා. හැබැයි මතක නැහැ අරමුණ ගැලෙයි. වර්තමාන මොහොතේ ගිහිලා කියලා මම නමුත් මේක කාටවත් වෙච්ච නැති වැඩක් නේ. දැන් ඉතින්දී ඔය එස්ටිමේට් එකක් එනවා. අනිත් කොහේ මේ උද්‍යප්පේ ඥාන අවස්ථාව. ඉතින් ඒ උද්‍යප්පේ ඥාන අවස්ථාවේ ඇති වෙන මේ ධම්මොද්දච්ච පහන ක්‍රමය පිළිබඳව කතා කරන විශේෂම බුද්ධ කතා කියන වංශය සඳහන් කරනවා. ඒ පටලවින්න වෙන්නේ නැහැ කවදාකවත් දුස්සීලයකට. කවදාකවත් භාවනා නොකරපු කෙනෙකුට. භාවනා අසාර්ථක වෙච්ච කෙනාට වෙන්නේ හරියටම භාවනා සාර්ථක වෙච්ච කෙනෙකුට පමණයි. හැබැයි සෝවාන් වෙච්ච කෙනෙකුට ආයෙ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මේ එක විදිහක ප්‍රගති පරීක්ෂණයක් නැත්තම් මොකද කියන්නේ හර්ඩල් එකක් කිසිම කෙනෙක් නැහැ උදව්ව. Tamanmai යම්ම විදිහකට අනුන්ට මවාපාන අනුන්ට ඒ ජීවන විකුණන කණ්ඩායම ලාභ සත්කාර බලාපොරොත්තු හැම කෙනාම තමයි. කිසිම සීමාවක් දුරට මොන විදියෙන් හරි මම ඒක පිළිබඳව අගේ ආඩම්බර කරන ගතිය කියන්නේ අන්ධහැර පාන ගතිය තමා උවා දක්වන කෙනාට ඒක කිට්ටුව දැනුනට ගලල්ලා ඔය සක්කාය දිට්ඨිය පිළිබඳව ලේස මාත්‍යක් හරි තියෙනවා නම් අතිලයි කොහොමද කවදාකවත් නැති විදිහට ආලෝකයක් පහළ වුණානේ ප්‍රීතියක් ආවනේ හරි මේ කියලා අගේ ආඩම්බරයට යනවා. ලෝභ ලෝභයේ පිළිබඳව අනුසී වැඩ කරනවා. මෙනෙහි කරන්නවත් හිතෙන්නේ මොකද ඒකට ඉතරම් ආසයි. ඒකන ගුණයට ආසයි. මොකද මේ මෙනෙහි කිරීමේ අන්තරේ දන්නේ කනා නම් තුන් හතර දරක් ආවට පස්සේ තේරුම් ගන්න අපරාධේ මෙතෙන්ද ගිහිල්ලත් මට එන්න උනේ මේකට ආස කරපු නිසායි කියලා කඩාන යනවා. ඒ නිසා ඒක මේකට මේ ඉඳ කතාවක් මම ගුවා ගුරුම ඉන්න කාලේ මේ ඩැනියල් බ්‍රවුන් කියලා එක්කෙනෙක් කරපු රිසර්ච් එකක් එයා කරලා තියෙන්නේ මේ ඒක දෙයක් කන්ට්‍රඩික්ටරි. මම මේ පොයින්ට් එක නම් හරිම ෂෝ. එයා කරලා තියෙන්නේ හැම ආගමකම ඉන්න තරුණ තරුණියෝ හොඳ රැඩිකල් තරුණ තරුණියෝ කතා කරගෙනම රිසර්ච් එකක් කරන භාවනාව සම්බන්ධව කැමති නම් වොලන්ටියර් කරන්න. ඒක මුස්ලිම් මිනිස්සු, හින්දු මිනිස්සු, කතෝලික, ශීක්, ජූස්, බුද්දිස්ට් ඔක්කොම ආරම්භ තියෙනවා. හැබැයි ඒගොල්ලෝ එයා කියලා නෑ බෞද්ධ භාවනාව කියලා. මෙතන ආනපානි මොකක් හරි එකක් දාලා ඒ ඔක්කොමලා එනදිටි ඔක්කොම ගැන හොඳට ඉගෙන ගන්න වාසිය දක්ෂ ළමයි. කරගෙන කරගෙන යන්න යන්නේ ගැටේ ඉතිරි කරලා දෙන එක. මොනිටර් කරලා දෙන. මොනිටර් කරනකොට ප්‍රෝග්‍රසින්. දැන් මේ වගේ මෙඩිටේටර් වගේ දාගෙන පහසුකම් දීලා කරනවා. ප්‍රෝග්‍රසින් ගිහිල්ලා ඔය මට්ටමට ආවට පස්සේ අන්න කෙනෙක්ම පෙරද නොදක්ක විදිහට එක්ක ආලෝකයක් දැකලා. එහෙනම් අසීමිත ප්‍රීතියක් ඇවිල්ලා උඩ යන සයිස් එකට. එහෙම නැත්නම් සංසිද්ධියක් ඇති වෙලා. එහෙම නැත්නම් උපේක්ෂාවක් ඇති වෙලා කියනවා ඒගොල්ලෝ හොඳට කියලා කියනවා මේක කල මම හරියට කුප්පණ දුරු දැන් නෑ නේද. එන වීර්ය කීක ගුණ ධර්ම ඇවිල්ලා ඊලෙට. ඒ වෙලාවදී ඉන්ටර්වයුව කරනවා. ඉන්ටර්වයුව කරලා පස්සේ එක එක කරගෙන උත්තර මෙයා රෙකෝඩ් කරලා දෙනවා. ඔව් බුද්ධාගම කියන්නේ සාමාන්‍ය එක්ස්පෙරිමන්ටල් ලෙවල් එකේ කියන්නේ මැසචුසෙට් වල මේ ඉන්සයිඩ් මෙඩිටේෂන් සොසයිටි එකේ මොකද එතන භාවනා කරන්න එන ඔක්කොම જાති. කිරුවට පස්සේ හින්දෙක් කෙනෙකුට කිව්වොත් එහෙම එයා කියනවලු අනේ මම මේ රිසර්ච් එක තෝරාගත්ත ඍතුසුවන් වෙනවා මොකද අපේ පොත්වල කියන්නේ කවදාකවත් මේක අත්දකින්න බෑ කියලා මරණයෙන් පස්සේ අත්දකින්න දෙයක් කියලා බලනකොට හරියට කරනවා කරන්න පුළුවන් නේ මම පුදුම විදිහේ ආලෝකයක් දැක්කා ඒක අපේ පොත්වල හැටියට බ්‍රහ්මන්ගේ නියෝජනයක් ඉතින් මම මේකේ ඉන්නකොට මම කිසිසේත්ම පෞද්ගලිකත්වද නැහැ මම යුනිවර්සල් කොන්ෂස් එකට කොනෙක් වෙනවා කෙනෙක් වුණාට පස්සේ ඒක no maintenance ෆුල් කන්ටේන්මන්ට් එක සැටිස්ෆැක්ෂන් එක සැචුරේෂන් එක ඉතින් මෙයා බොහෝම ලස්සනට මේක අගය කරලා කියනවලු මම හිතුවේ නෑ මේක මනුස්ස ලෝකේ ගන්න පුළුවන් කියලා. ඒකයි Hindu එක්කනා එහෙම කතෝලික කෙනෙක් වරසසි කියනවලු මේකට තමයි එකම එක මූල ශක්තිය කියන්නේ බුගන් මේ ශක්තියෙන් තමයි ඔක්කොම හැදෙන්නේ. මේකෙන් තමයි රූප ශබ්ද ගන්ධ රස ඕන එකක් හැදෙන්නේ. ඒ නිසා මේක සල්ප බලධාරී ශක්තිය මේක තමයි. මේ තමයි අපේ නවුකාර දෙයනවා. එතෙන් ගියාම ජූස්ලට කිව්වහම ඒගොල්ලෝ කියනවලු පුත්තු සඳහන් කරලා තියෙනවා මේක ශක්තියක් මේකෙන් තමයි මුළු කැදලා තියෙන්නේ මම එතෙන් ගියා. එනවා මම යන්න තියෙන කෙලවරට ගියයි කියලා. හැම එකෙකම සඳහන් කරනවලු බෞද්ධෙක් නෑවට වශයෙන් මෙතෙන්දි පරිස්සම් වෙන්න කියලා පොතක ලියලා තියෙනවා. මෙතනින් තමයි භාවනා පටන් ගන්න කියලා. අනිත් ඔක්කොම කියලා දෙන්නේ අන්තිම කෙලවර. බෞද්ධය විතරක් කියනවලු දැන් මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ. මේ කියන සෑම දෙයක්ම හිතින් කරන ප්‍රොජෙක්ෂන් එකක්. ඒක නිසා මට වැඩ ගොඩක් තියෙනවා. මාව කරදර කරන්න එපා. මට පාවන කරගන්න දෙන්න. ඉතින් මේක දිහා මේ බලනකොට අනිකු සාස්ෘණ මහන්සලා අතර ධර්මවත්නාතිගේ තැන කොහොමද කියන එක හොඳට පෙන්ලා දෙනවා. යමක් පුංචි දෙයක් හම්බුනාට අනුන්ට බන කියන්න ගිහිල්ලා අනික කටියට ගන්න හදන්න එපා. උග ට්‍රැප් එකක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හරි කරගත්ත මායාවක් වෙන්න ඉඩ තියෙනවා. උඹ මනෝලෝකයක් වෙන්න ඉඩ තියෙනවා. කර්මාවක ලෝක පුටි කරලා බලපන්. උග සැක කරලා බලපන්. ඒකටයි බුදුහාමුදුරනේ තියෙන මේ ධම්ම විචේ කියන්නේ. විමසුන්න ඕන කියලා කියන්නේ. එහෙම නැත්නම් විචක්ෂණ බුද්ධිය කියලා කියන්නේ. ඒක නැත්තම් ඒ මනුස්සයා ආයේ බුදු කෙනෙකුටවත් ගොඩ ගන්න බැරි තැනකට වැටෙනවා. ඒක අඳුනගත්තොත් මම දැන් සෝවාන් මම රහත්මයි කියලා. ඒක ඒ නිසා අපි තේරුම් අරගන්නේ ලාභය කියන එක හැම වෙලාවෙදීම අපලට හම්බෙන්නේ. ලාභ සත්කාර සම්මාන කිලෝක අඩු ගානේ භාවනාදී හම්බෙන ධම්මොද්දච්චය. ඉඳුවට ස්ටඩි කරලා පස්සේ කිසි කෙනෙක් නැහැ යමක් දැක්කපලියට හොඳ හෝ නරක තියෙනවා. ඒක නැවත නැති බලන්න. බලනකොට හරියක නම් ඒ. නැති එක නම් මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට දුර වෙනවනම් උරු. ඒකේ මේ වෙලාවේ අර කොම්බිනේෂන් එකකින් ආපු ස්පාක් එක විතර. ඒක ඊගාජිත් අක්ෂර වැඩක් නැහැ. අන්නේ ඒ වගේ ට්‍රක් වල බේරන තියෙන දක්ෂ ක්‍රමයක් තමයි මෙනෙහි කිරීම කියලා කියන්නේ. ඒක ආධුනිකයා පින්වෙන වෙලාවේ පින්වෙනවා හැකිනවා හැකිනවා කියන ඔච්චර ಗುಣ බල ලබන්නේ නැහැ. මොකද අර වගේ වෙලාවට අවශ්‍ය ස්ටූල් එක හොඳට ෂාප් කරලා තියන්න. මේ වෙලාවේ කිසි කෙනෙක් නෑ අපිට උදව් කරන්න. අපි උනත් අපි ගැන ඕවර් එස්ටිමේට් කරනවා. කිරුවොත් කරකිලා ගිහින් ආපහු අර තිබුණ ගැටරත් ඇදී අමාරු ගැටයකටපත් වෙනවා. මේක හරි බහුලයි අද. භාවනා ලෝකෙට හරි බහුලයි. ඒකට හේතුව මේ ප්‍රතිඵල පෙන්වන්න හදනවා. ගුරුතුමෝ සමහරවිට මේකට උදව් දෙනවා. හැම ශිෂ්‍යෙක්ම අහුවෙනවා. ඒක ඇයි කතා දෙකක් නැහැ. ඒ වෙලාවට ලොකු සංසි කිව්වේ අද තක්තිරු කරන්නේ. අව තක්තිරු කරන්නේ. ඔක ප්‍රශ්න කරන්නේ. ඔබ බිම ගහලා පතුරු ගහලා බලන කුඩු වෙන දෙයක්ද? හොඳ වීදුරුවක්ද පයිරෙක්ස් එකක්ද කියලා බලන්න ගහලා බලන්න. පොළොවේ ගහලා බලන්න. බය වෙන්න එපා. දැන් මොනවට ඒ කතාවේදී හොඳ අම්මයි ආරාමයි බලන්න කියලා ඇදලා ගනි. ඇදලා ගත්ත එක දිනින් කියනවා. බලනකොට ඇදලා ගන්න ටික පරක්. හරිද? ඒක කොච්චර ඇදලා ගන්න බෑනේ. ඉන්නේ අනිත් පැත්ත තමයි මේකේ තියෙන්නේ ගහපම් පොළොව. හොඳම රෝවන් උනායි කිව්වොත් කුඩු කළ බලපන් කුඩු වෙනව නම් රෝවන් වෙන්න බෑ. ඒ නිසා මම කියපාර පොතේ ලියලා තියෙනවා උඹ නිවන වැසි කිවියක නොසෝදා හැල අසුචි විඩක් කියලා කලකපන් ලැබුණොත් ඉසිකොරන හරිනම් ඒකේ යාවකල උඹ ඉසිකොරන උඹ ප්‍රතික්ෂේප කරනවා බුදුහාමුදුරුවෝ දැක්ක පයින් ගලහගෙන පක් කියලා උන් අපේ බුදුහාමුදුරුවෝ දැන් එන්න විදියක් නෑ උන්වහන්සේ පිරුණම් පාලා ඔය එන්නේ බොරු කාරණා ඒක අගය කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම බොරුවක් අගය කරනවා. ඉතින් ඒක නිසා විපස්සනා යෝගාවචරය කියලා කියන්නේ අම්මා අප්පා කියන දේ අහන්නේ කියලා නෙවෙයි තමන් කියන දේවත් අහන්නේ කියලා. ඉතින් අමු හේතුවක් කාර්යම මේක මම දන්න සාධාරණ මම පිළිගන්නවා. ඒක නැත්තම් අපිට මේ ගමන යන්න බෑ. ගමන ගිහිල්ලා භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් උද්දච්චය වෙනසට හේතු වෙනවා. ධම්මොද්දච්චය. මෙන්න මේක මෙතෙන්තරව කෙලින්ම නම කියලා කතා කරමින් ගින්දවල කොට ගන්න. ඒ වගේ කරන මේ කියන සම්බන්ධයෙන් ගොඩාක් තොරතුරු එළියට ආවේ. කරුණාකර භව තණ්හාව විභව තණ්හාව පැහැදිලි කර දෙනෙමින් කවුරු නිල්ලමි ඊට සමාධිගත වූ විට කය නොදෙනී යාම කුමක් හේතු කරගෙන සිදුවන්නේ මේ ලස්සන කෙටි ක්‍රමයකට විගතු වුණා මේ මේ කලුපාන මහත්යාවේ භවතණ්හා සංවිභවතණ්හා කියන එක පොඩි වචන දෙකකින් මට කියන්නේ නැහැ දාර්ශනික ගොඩනැගිල්ලට මේක හරි භාවනාවට හොඳ ගැළපෙන ක්‍රමයක් අර බෞද්ධ දර්ශනය කියලා පොතක් තියෙනවා පුංචි පොතක් තියෙනවා මේක දාලා තියෙනවා ඒකේ අවතන්නා විභව ගන්නවා කොහොමද කාම තණ්හාව ඉගෙන ගන්න ඕනේ මේ වචන දෙක ඉගෙන ගන්නත් තණ්හාවේ පැතිකඩ තුනක් තියෙනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා කාම තණ්හාව කියන්නේ ඉන්ද්‍රිය ගෝචර ආමිෂයට සැප ආමිෂයට කැමැත්ත හානි කියලා අපි අදහස් කරන්නේ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස, හිතට හිතවිලි කාම වස්තු කියලා කියනවා. ඒ කාම වස්තු වැඩිම තමයි සියලුම තිරසන් හැම සතෙක්ම සම්පූර්ණ ජීවිත ගත කරන්නේ ඔකට. කාම දන්නා ගැන නොදන්න හැම මිනිස්යාමත් උතන තමයි ගත කරන්නේ. ඒ නිසා භෞතික ලෝකේ කියන්නේ consumer society කියලා කියන්නේ කාම තණ්හාව පිළිබඳ අපිටත් නිදහස් වෙන්න බෑ ඔකේ. අපි දවසේ වැඩි වෙලාවක් අපි ගත කරන්නේ හොඳ රූප ටිකක් ලං කරගන්න. ශබ්ද ටිකක් ගාන රස පහසු තමයි. නමුත් අපි අඩු ගානේ දන්නවා මේක වැටෙන්නේ තණ්හාවේ තුච්චම තණ්හාවට. කියන්නේ ආමිෂ සැපේද. ඒක 100 100ක් අපන්න බෑ කොහොමදක්වත් බෑ බේසික් නීඩ්ස් අවශ්‍යයි. නමුත් මේ බේසික් නීඩ්ස් ඉක්මන ගිය ගමන් සුඛභෝගීත්වයට එනවා. එතනින් තමයි අපි මේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න මතුවෙන්නේ. එහෙම නැතුව මූලික අවශ්‍යතාවයන් ටික ඒක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඇත්තටම අපිට අද ලෝකයේ එක හිතියක් නැහැ. ජීවර පින්නපාත සේනාසන ශ්‍රීලංකාවේ කියලා සංඝයාට සිවපසයක් තියෙනවා. ජීවරය කියලා කියන්නේ විනිවසා ගන්න දෙන්නේ ඇඳුම. පින්නපාතය කියලා කියන්නේ බඩ පිට රැක ගන්න තියෙන එක. සේනාසනය කියලා කියන්නේ මේ අවුවැකි ගුලන් වළක්වන්න තියෙන ජීවරයේ. බෙහෙත් කියලා කියන්නේ ලෙඩ රෝග නැති කරන. අද ඒකේ නිමේ ප්‍රශ්න තියෙනවා. අද තියෙන්නේ මේ ඇඳුම් අතර මොස්තර ප්‍රශ්න නිසා පුදුමාකාර වියසනයක්. කෑම අතර භෝජන සංග්‍රහ නිසා පුදුමාකාර තත්ත්වයක්. ගෙවල් අතර මේ ගෙවල් විදුල නිර්මාණ ශිල්පේ නිසා කර්තාවක් කියලා වෙන්නේ. බෙහෙත් වලත් මම දන්නේ මේ මාසිකට දෙක සැරයක් කියලා ස්පෙෂලිස්ට් කෙනෙක් දැක්කේ නැත්නම් ඇඟට නිකන් මොනවා. අද ඒ තරම් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක නිකන් මේ ඒක නැත්තම් ලෙඩක් ඒක. ඉස්සර මිනිස්සු මේක දිහා බැලුවේ ඉස්සරලාම බැලුවේ මේක දියන්නාගේ සාපේ නැවුම් කරගේ සාපේකට විදකම් කරන්න බෑ කියලා. ඒක මං පිළිගන්නේ නැහැ. නමුත් ඊට පස්සේ දැන් ඇවිල්ලා තියෙන දේ තමයි ඒක මම දන්නේ මම මේ කියලා ඕගොල්ලෝ පිටතර කරගෙන දන්නේ මට ඒක කරන්න දෙයක් නැහැ. මේ එකකවත් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ප්‍රශ්න හදාගෙන තියෙන්නේ. මේ සියරම කාම සංහාරය. මේ හුවා දක්වන්න. අරයට වැඩිය මට තියෙනවා අල්ලපු දෙයට වැඩිය තියෙනවා නම් මොකක් වුණත් ප්‍රශ්නයක්. එහෙම වෙන මොකක්වත් ඕනේ කොච්චර අපි දිනුවත් වැඩක් නැහැ අල්ලපු විතර අපිට වැඩිය හොඳ එක තියෙනවා නම් ඒක අපාය තමයි අන්න ඒ වගේ තියෙනවා ඉතින් මේක අයින් කරන්න බෑ සීලසයක් අයින් කරන්න බෑ සංසාරින් එක නමුත් ඒ තියේදී අපි දන්නවා මේ කාමයන් දැති ආසාව නිසා අපි අනිවාර්යයෙන් මේකව භවයේ උපේනවා මොකද මෙයා මැරෙන්නේ සතුටින් නෙවෙයි. ගේම ඉවර නෑ. කොනක් කියලා මැරෙන්නේ අනිවාර්යයෙන්ම උපදින. ඒ නිසා කාම තණ්හාව භව තණ්හාව කියන දෙකම තෘෂ්ණාව කියන ආසාව නිසා ඇති වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට භවයේ මට පැවැත්ම කියන එක තිබීවා ඒ තියෙන තියෙන භවයේදී රාජ්‍ය සැප කුමාර සැප සිටු සැප ලැබේවා ලැබේවා කියලා ඉහළට යන්නේක භව තණ්හා බාටපත් වෙනවා. මේ භවය පිළිබඳ ද්වේෂයක් පහළ වුණා නම් පැවැත්ම නෑ නැති වෙන තරමට හොඳයි මේකේ තියෙන හරියක් දුක මේ කවදාත් කිසි කෙනෙක් තත්ත්වයකටපත් වෙන්නේ නිසා මේක විනාශ කරන්න ඕනේ කියන එක විභව තණ්හාව. භව තණ්හාව කියන්නේ අනිත් පැත්ත. ද්වේෂයෙන්මයි පටන් ගන්නේ. මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වචනෙන් කියනවා ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියලා කියනවා. හැම කෙනෙක් ළඟම අවසාන තුරුඟ වශයෙන් කියන්නේ මම වහනවා. අපි සන්තෝෂෙන් ජීවත් වෙන එක විදියක් මොනාරි වෙලා කවුරු හරි කිච්චුවන්තෙක්ම අපිට මොනාරි කිව්වොත් එහෙනම් මම මැරෙනවා. ඒක අපි සුරුංගු අතේ තියාගෙන ඉන්න ඕනම කෙනෙක්. අපි ඒක පෙන්වන්නේ නැහැ. නමුත් බැරි වුණොත් ওই සුරුංගු තමයි තියෙන්නේ. ඒක බහ ගන්නවා වෙන්නේ. ඉතින් මේ භාවනාදී මේක පෙන්නේ කොහොමද? තමයි ඉතාලම ආශාවෙන් වඩන සද්ධාව වෙලා කතා කරන්නේ. ඉතාලම ආශයෙන් වඩන සතිය, වීර්ය, සමාධිය, ප්‍රඥාව මේ සේරම අතාරින්නේ. අපි අතාරින්නේ නැති බව විභව කරනවා. අපි හිතනවා මේ ටික නම් නිවනටත් ඕනේ. එහාට පෝල ජම්ප් එකේදී ශූන්‍යයක් විදිහට පෝල් එක ගෙනියන්න හිතනවා. ඉතින් යන මිනිහට කවදාකවත් මාර්ග ඥානයේදී එහා පැත්තට යන්න හම්බෙන්නේ මේ බරපොදිය අරගෙනමයි යන්නේ. ඉතින් ඒ නිසා අපට අවශ්‍ය වෙනවා මේක ටූල් එකක් විතරයි. මේ ඉන්ජිනේරු කියලා කියන්නේ උපකරණ ටිකක් විතරයි. ඒක අතාරින්න වෙනවා. නමුත් අපි හිතනවා ඒ වගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වගේ දෙයක් අතහැරීම ද්වේෂයක් කියලා කියනවා. ඒ වගේම දුෂ්චරිත අතහැරිල්ල මේකේ කියන්නේ මේවා තේරම මේ බරු වෙන යන්න බැරි නිසා නැදට ඒමක් තියෙනවා. ඒ නිසා භවතණ්ණාව කියලා කියන්නේ භවය වේවා මේ ඒ මහත්ය කියලා කියන්නේ භව තණ්හාව කියලා කියන්නේ මට දැන් මේ ඔරලෝසු හොඳයි. මේක හොඳ මොඩල් එකක්. මේ මේ જાති ගොඩක් ලැබේවා කියලා මම මේ ආත්මේ මේ ඔරලෝසු තැගිදෙනවා. දහම් දෙනවා. ඒකකොට මට ලබන ආත්මේ මේක ලැබේවා කියන හැඟීමත් අපි කියනවා භව තණ්හාව කියලා. එන්නේ මේ ඔරලෝසු හොඳ නෑ. මට මේක වෙනුවට මොන මල දාන උනත් කවන්න මේක එපයි කියලා හිතනවනම් විභව. ඒක ඒකේ අනිත් පැත්ත ඒකෙන් තමයි විස්තර කරන්න පුළුවන් වෙන්නේ. අපිට තියෙනවා සමහර දැන් අපේ තරහකාරයාට තරහකාරයා දකින්නකොට අපේ ඒ වලින්ම යන්නේ ඒ මනසට හරියනවා කියනකොට අපි හිතනවා. ඒ මනසට මොකටද විශේෂණයක් එනවා කියනකොට සතුටක් පහළ වෙනවා. ඒක එන්නේ විභව තණ්හාව. ඒක වැඩ කරන්නේම ද්වේෂ අනුසය වැඩ කරන්නේ. හැබැයි භව තණ්හාවේ වගේම මොනස්තික තේරෙන්නේ නැහැ. හැම මොහොතම ඒකෙත් තියෙනවා ඉතින් ඒ නිසා භවතණ්ණා විභවතණ්ණා දෙක අතර මේ ප්ලේ එක අරකින් මේකට මාරු වෙනව මොන්න තාලෙකින්වත් තෝරන්න බෑ. අපි කොයි වෙලාවෙද මේකට ප්‍රේම කරන්නේ කොයි වෙලාවෙද මේක වෛර කරන්නේ කියන එක අර කපන්න බැරි යති ඉන්න කතාවෙන් තමයි කියන්නේ. අපි මේ මේ මේ කියන්නේ සිද්ධි කියන අනන්තවත් ඉතිහාසගත වෙලා මේ ඉතාමත්ම ප්‍රිය කරගෙන හිටපු එකනට සම්පූර්ණ මරලා දාන්න පුළුවන් තත්යක් එනවා මේ භව තණ්හා විභව තණ්හා දෙක අතර පෙරලිය නිසා මේකේ එකව මේ තේරුම් ගත්තේ නැත්නම් සීසොපිලික් යනවා. මේ චරිතය අනිත් චරිතයට යනවා නැත්නම් බයිපෝලා යනවා. හැබැයි ඒ තරමට පැතදිනෙක් නොවුනත් හැම කෙනෙක් තුළම මේ හොල්මන් දෙක තියෙනවා. අපි කිට්ටුවන්තයන්ගෙන් දුක එනවා කියන එක සත්‍යයක්. ඒ නමුත් අපි කිට්ටුවන්තත් එක්ක බොහෝ ප්‍රියව ගත කරනවා. යම් වෙලාවක ඔගේ නියම ස්වරූපේ දැක්කනම් අපි හිත වයිනවා. අපි සාමාන්‍යයෙන් ප්‍රේම සම්බන්ධකෙදී විවාහ වෙන්නේ අපිට මන හිත ගිය තමන්ට ඕන කරන ගෑණි තමයි. ඒ ගෑණි වෙන කිසි කෙනෙක් කියලා දැකපු ගම අර ප්‍රේමේ තහාත් පසින් අනිත් පැත්තෙන් ද්වේෂයක් එනවා. ඌත් මර්ධයි මේකත් මර්ධයි. ඒ තරම්ම මේ කිට්ටු වෙන්න වෙන්න අනිත් පැත්ත හැමලා තියෙනවා. එන්නේ ප්ලේ එක, ඉන්ටර්ප්ලේ එක, භව ගන්න විභව ගන්න එක තර්කයට දෙන්නද. හැබැයි මේක නැති කෙනෙක් නැහැ. හැම කෙනෙක් තුළම වැඩි සෙනෙහ දබරටයි කියලා අපි සාමාන්‍ය වචනයක් කතා කරනවා. ওই සෙනෙහසම තමයි දබරට මුල් වෙන්නේ. ඒක නිසා මේක හරි අමාරුයි සදාකාර සම්පන්න ලෝකේ භවතණ්හා විස්තර කරලා විවතණ්හා විස්තර කරන්නේ. ගිය ගමන් සදාචාරයට පහරවා දෙන්නේ. ඒ මොකද හැම කෙනෙකුම කුල්ලෝටේක වුණු තියෙන. නැත්තම් කිල්ලෝටයක් ඕනේ නැහැ. නමුත් අපි කැමති නෑ මේ නරක පැත්ත කතා කරන්න. අපි මේ ද්වේෂයෙන් කරන වැඩ ටික කතා කරන්න කැමති නෑ. අපි ප්‍රේමයෙන් කරන වැඩ ටික හොඳ පැත්ත ගැන කතා කරගෙන ඉන්න හරිය. නමුත් මේ විභව ගන්නව අනිවාර්යෙන්ම ඇති වෙන්නේ විපස්සනා භාවනාවෙන්ම පමණයි. සමතින් කවදාකවත් නැතුයි. සීලෙන් කවදාකවත් නැතුයි. විපස්සනා විතරේ ඉඳලා ඒකට සෑහෙන අභියෝගයක් අභියෝග මොන දෙන ගතියක් තියෙන්න ඕනේ භව තණ්හාව ආවත් මම භව තණ්හාව වශයෙන් දැනගන්නවා විභව තණ්හාව ආවොත් මම විභව තණ්හාව වශයෙන් දැනගන්නවා කිය ඒ දෙකෙන්ම කරන්නේ හානිය. හැබැයි මේ දෙක මේ මේින්ම තව එකක් කියනවා නම් භව තණ්හාව මේකේපා වෙන එකක් කියනවා විභව තණ්හාව. ඒ තමයි කල්පනා මන්තගේ වචන ඉදිරියට මේකයි. මේ වගේ තමයි මට ගොඩක් ලැබේවා කියනවා නම් මේකට කැමති මේ වගේ ගොඩක් භව තණ්හාව. මට මේක නම් එපා මේ වෙනකොට ඕන එකක්. වෙන එකක් කියලා ඉල්ලනවා නම් ඒවා ගන්නවා. අපි මේ මම ඉගෙන ගත්ත හැටි මම මේ තේරුම් කරලා දෙන හැටි සාමාන්‍ය සම්ප්‍රදාන කූල මේ අභිධර්ම අටුවා දන්න කෙනෙක් කියලා දුන්නොත් මේකදී වෙන මේ සාසනික වචන වලින් කියලා දෙයි. මම තේරුම් අරගන්න කම තමයි මම විස්තර කෙරුවේ භාවනාවේදී අනිවාර්යයෙන්ම අපි මේ යමක් පිළිබඳ දැඩි ආසාවක් ඇති කරගත්තොත් ඒක නොලැබී ගියොත් එයා සමාන ද්වේෂයක් වෙනවා. ඒක මේ ඒ වෙලාවෙන එකක් නෙවෙයි අනුසේ වශයෙන් අපේ නිතරම තියෙනවා. සාධකේ ආපු ගමන් ඒ කතන් බැරියට ඉන්න කතා කරන දෙන්නේ ඉන්න බැරියට කපන වෙලාවකුත් තියෙනවා. ඒකත් ඒ ඒකෙම අනිත් පැත්ත තමයි. ඒක පිළිබඳව වැඩි ලියන්නේ නැහැ මොකද ඒක අසභ්‍යයි වගේ ඒක නිකන්. ශිෂ්ට මේ ලිටරචර් වල උගක් අමාරුයි. නමුත් ෂේක්ස්පියර් වගේ කට්ටිය හරි ලස්සනට කරලා දෙනවා. අනිත් එක නා මේ අයරනි ගැන කතා කරේ උඟක් මේ සොක්‍රටිස්. සොක්‍රටිස්ගේ ඒ වගේම ප්ලේටෝගේ ලේඛනවල හරියට ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. මේ ආසාවෙන් යන්නේ ඒක පිටිපස්සේ අන්ධකාරයක් තියෙනවා. ඒ අන්ධකාර සම්මෝ ඒකට එයා විනාශ කරලා තමයි යන්නේ. කියලා ඒක සරුවචනාංශගේ කිටි මම කිට්ටුවෙන් අනේකක් තියෙනවා පොඩි ළමයි වැල්ලේ සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම් කරනවා. විශේෂයෙන්ම අම්ල රක්ෂක යනවනේ ගිහිල්ලා හදලා වෙන්නේ. මේ වෙලාවේදී ගේ හදාගෙන ඉන්න වෙලාව සෙල්ලම් කරන වෙලාවේදී අම්මා ගැරි තාත්තා ගැරි පය වැදිලා හරි කැඩුනොත් එහෙම ඒක මැරෙනකම් කෑ ගහනවා. හරියට ඇත්ත ගයක් කරනවා වගේ. ඒකේ ආගේ ගෙට තියෙන ආදාව නිසා භව තණ්හාව නිසා. හැබැයි ඒ කට්ටියටම සෙල්ලම් කළා කියලා මේ යංකෝ බඩගිනි කියනවානේ. ඒ යන වෙලාවේ එයාම කඩලා යන්නේ. එතකොට ඒකට විභව තණ්හාවක් වැඩ කරන පොඩි කාලේ නම් ඒක තියලා යන්න හිතෙන්නේ නැහැ. ඒව නිර්මාණේ එයා කඩලා යනවා. හැබැයි එයා ප්‍රේම කරන වෙලාවට කැටුවොත් ලොකුම හානියක් තමයි යට වෙලා තියෙන්නේ. අන්න වගේ මේ හැම වස්තුවකින්ම අපිව නලවන නටවන ගැට බලනකොට අපිව මේ හොරදල් කරන හැටි බලනකොට ඒ දාසකත්වයක් තියෙන්නේ. එක්ක භව දන්නා කොක්ක වදිනවා නැත්නම් විභව දන්නා කරනවා එහෙත් තියක් අහුලා මෙහි ගියක් අහුවෙලා. ඒ කියන්නේ රාගයේම එවනල්ල කියලා කියන ද්වේෂය. දැන් අපිට යමකට ද්වේෂය එන්නේ ගුරුම ස්වාමීන් වහන්සේලාගේ වචන සමාජ ලංකාවෙත් උගන්වන ඇති. ඊට වඩා හොඳ දෙයක් පිළිබඳ තියෙන ආශාව නිසා තමයි මේකේ පහළ දැන් පොඩි ළමයෙකුට කිසිම දෙයක් පිළිබඳ පරණ සංඥාවක් නැත්නම් කොයි එකවත් තරහ යන්නේ උක. අපිට තියෙනවා මේ වස්තුව නම් දැන් අපි ගත්තොත් ටූත් පේස් නම් කෝල්ගේට්. ඉතින් අපි ගියාට පස්සේ කෝල්ගේට් වලට සිග්නල් එකක් දුන්නාම දැන් නෑනේ මේ මිනිස්සු මෙහෙම තමයි මට සලකන්නේ කියලා දන්නවා. ඔය ටූත් පේස්ට් පාවිච්චි කරගෙන නැති එකට නම් ඉතින් කෝල් ගේට් දුන්නා සිග්නල් දුන්නා ඒක. ඉතින් දෙයක් ඇත්තේ නැහැ. මොකද එයාගේ පරණ නැහැ ඉමේජ් එක. ඒ නිසා කෝල් ගේට් දැකපෙකන තමයි සිග්නල් පිළිබඳ ද්වේෂය. සිග්නල් දීමෙන් කෝල් ගේට් ලැබීමේ තියෙන අවස්ථාව නැති වෙන එක තමයි ද්වේෂයට හේතුව කියලා පෙන්නනවා. නැත්නම් වාගේම හැවදලක් මිස ද්වේෂය කියන වෙනම දෙයක් නැහැ. ඒ රාගයෙන් ඇතිවන බැඳීමට භව තණ්හාව කියනවා ද්වේෂයෙන් ඇතිවන බැඳීමට විභව ගන්නවා. එක දවසක් මම මේ බංගලට ගියාට පස්සේ මට කිව්වා මේ අනේක ಜಾති සංසාරං ගාථාවෙන් බණ කියනවා. භවන වේචක් නෙවෙයි නේද? හරියට මම මේ කල්ටි වල කිව්වා මේක එච්චරම සුබ දෙයක් නෙවෙයි. මොකද මේකෙන් උප්පත්තිය පිළිබඳව සැකයක් පහළ කරනවා. හැම කෙනාම උප්පත්ති මංගලයක් නෙවෙයි. මොකද මේක කියනවා අනේක ಜಾති සංසාරං සන්දාවේ කන්නනේ පිටං ආකාරංග වේලාතෝ දුක්ඛා ಜಾති ගුණප්පුන. දුක වෙන මේ ಜಾති සංසාරේම අනන්ත හැදිරුණා බලන්න මට අහුනේ නෑ අහුනේ මොකද්ද මේ හදන වදුවා ಜಾතිය ಜಾතිය හමුනාට පස්සේ මම බුදුහා නැත්නම් මම සත්‍ය දැක්කයි කියලා ඉතින් බණේ වුණාට පස්සේ ඒක උපාසකම්ම කෙනෙක් කිව්වා ඒක ගෙදරක මේ පුරුණු සත්‍ය කතාවක ඒක ගෙදරක මේ තාත්තයි අම්මයි පුතයි දෙන්න අතර තදබල රණ්ඩුවක් කළේ තාත්තා කෙරේ පුතා ඉඳලා තියෙන පුදුමාකාර ද්වේෂකේ. මරන්න තරම් තරහක් විල තියෙන නමුත් මරන්න හම්බෙලා නැහැ. මේ ද්වේෂයෙන්ම මැරලා තියෙනවා. මරුණාට පස්සේ එයාට පුතෙක් කියලා අර තාත්තා ඉපදිලා මරලා. ඒකව ආත්මෙදී මරලා. ඉතින් ඒක කොහොම හරි පුනරුපති කතාවකින් මතුවෙලා කිව්වා අපි මේ මවාගෙන හිටුවා හිටියට මේ මනුස්සයාගේ තාත්තා තමයි මරන්න හිතුවේ මරන්නේ නැහැ මොකද සදාචාරය. නමුත් අර ඇතුලේ පැහැවෙන එක අවස්ථාවක් කරනවා. ඒ වගේ කොච්චර දරුණුද කියලා. ඒක මම ඇහුවා තාත්තගේ තද ප්‍රේමයක ඉපදිලා ඊගාව ආත්මෙදි ඒ තාත්තා ඉපදුණා නම් ඒ හා සමාන කොක්කක් නැවතිනේ. තරහ නිසාත් අපි අනිවාර්යයෙන්ම එකනට එකනට බඳලා තියෙනවා වගේම ප්‍රේමය නිසාත් බඳිනවා. අපි කවදාකවත් ප්‍රේමය නිසා බඳින එක නරකක් දකින්නේ නැහැ. මොකද බුදුහාමුදුරු අනේක જાති සංසාරම් කියලා කිව්වේ ඕකනේ. දෙක මේකයි. ඉතින් අද උනා නොවන මහත්යෙකුට මොකක්වත් නැහැ. ඊට පස්සේ කොහේ හිනන් සාසුවේ මනුස්සත්වයේ ලැබීම වාසනාවක් නෙවෙයි කියලා. බෑ තමයි කතාව ඇත්ත. මේ මනුස්සත්වයේ නිවන් ලබන්න පාවිච්චි කරුවොත් වාසනාවක් තමයි. නැත්නම් මේ මේ අරක ගන්න මේ කන්න පාවිච්චි කරොත් ඉතින් කෙනෙක් එක්ක ඇති වෙනසක් නැහැ. ඒ පාර ගමන මොනම තාලකින් මම කියන්නේ තේරුෙත් නැහැ ප්‍රශ්න ඇහිලා නැතර කරලා මම දැනගත්තා පැහැදිලිව විභාග ගන්නවා කෙන්දත් කියලා මම අහනවා නැවතත් මේ ප්‍රශ්නේ තද බල වෛරකින් අපි වෙන වෙලා ආයෙකතු වෙලා එයා ණය කියලා න්යා පොරොන්දු කියලා කණේක තද බල ප්‍රේමිකින් මේ මිලා සිට ගන්න ගත්තම මොකද්ද ඇති වෙනසද ඉතින් අපි අරක කියනවා අලංකාර සාහිත්‍ය කියලා. මොකද අනේ අම්මා වෑයන් මට තාත්තා වෑයන් කිව්වහම දයා වේතෝ කොළඹා වේ කිය මොකද්ද වෙනද? මේක මේකයි. ඒ හරකුන් අඳහර බානකොට ඉතින් හරක හොඳ නම් ඇදපන් කිරිදෝ කිකේ බොහොම එහෙම කියන්නේ අනිත්‍ය කිඹුලාකා අනිත්‍ය ගාන මොකොතියකා අර වැසිටම බයි. ඔය තමයි අඳුර කියන්නේ ඔබ තමයි. ඊ හොඳට යනවන අන්නේ ඔබට තේරුවන් ඔබට බුදු සරණයි කීටි දූෝ කියන. හරියට නැ හැරුණාද? අනිත් කිඹුලක් අනිත් කොටියක් අපි ඔය දෙක ළඟ ළඟ දුවන එකයි ඇති වෙන net result එක දිහා බලනකොට ඒ නාඩගමක රූපයක් නෙමෙයි තියෙන්නේ අපි අරකට හොඳයි කියන්නේ නැහැ කියන්නේ ප්‍රේම නිසා නැවත නැවතත් මව්පියාවතේ සම්බන්ධ වෙන එකක් ද්වේෂය නිසා සම්බන්ධ වෙන එක නොකියනද මේ භව සංනා විභව සංනා දෙක අතර තියෙන ඉන්ටර්ප්ලේ එක අල්ලගන්න නැතුව යන ගමනක් නෑ ලෝභ අනුශේෂා දෝෂ අනුශේ ලෝභ අනුශේෂා දෝෂ අනුශේ වැඩ කරන්නේ දෙකම කරන්නේ ඒ වගේ අපි ගැන අනුකම්පාවෙන්නේ ඒක සංසාරේ පවත්තන. වැරැද්දීම සඳහා ඒක ට්‍රෙන්ඩ් එක වෙනවා. දැනටමත් අපි මේ පිටසත් එක බලුවොත් අපි ධාරා තිරන් තියෙනවානේ. මෙයා හොඳයි මෙයා හොඳ නැහැ කියලා. හොඳ වුණත් නරක වුණත් දෙකම හොඳ නැහැ කියලා හිතගන්න. නෝනා වුණත් එක විදියයි, මැනිකේ වුණත් එක විදියයි, නෝනා වුණත් මැනිකේ වුණත් අපිට වදේමයි. තුන් පැත්තකින් නැති කරන්න ඕනේ ද්වේෂය ක්‍රියාත්මක වෙනවා සතුන් මැනීම හොරකම් කිරීම මාර්ගයෙන් වීතික්‍රම මට්ටමේ පටිඝේම ආසිනු අනු පරිඋත්තාන මට්ටමේ අනුසේ වශයෙන් දෝසානුසේ වශයෙන් දෝසානුසේ අල්ලන්නත් බෑ තේින්නෙම මිත්‍ර ස්වරූපය ඒ කවදාක ද්වේෂානුසේ ද්වේෂ වශයෙන් පෙනී සිටින්නේ නැහැ යා පෙන්නේ බොහොම හොඳ ජෙන්ටිමන් කෙනෙක් විදිහට තමයි ඉන්නේ ඔහුත් ඒක ද්වේෂය නිවරණයක් වඩපත් වෙනකොට තාම නරක කරලා නැහැ. නමුත් කරන්න ලෑස්තිය තියෙනවා. කෙරුවට පස්සේ සතෙක් මැරීම හොරකම් කිරීම අපාඩපත් වෙනවා. භාවනා කරන කෙනාට විතරයි තේරෙන්නේ මේ අපි හතෙක් නොමරුවාට පටිගය තියෙනවා. පටිගය නැති වුණ ධානයකින් යට කරලා අනුසය තියෙනවා. තියෙනවා නම් ඕන වෙලාවක ඒක පටිගය පාඩපත් වෙන්න හෝ විතික්‍රමණය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි සුද්ධවන්ත නැහැ. අපි කියනවා ඉනිපූරේ විනිපෙට්ටියේ ඉන්න ඇති කිරීමේ ශක්තිය තියෙනවා. හැබැයි මේ දෙක එකට වැදුම් නැත්නම් ගිනි පුළඟක් එන්නේ. ගිනි පුළඟක් ඇවිල්ලා ඒක නිවිල ගියා නම් දුක් කීප එකක් නෙවෙයි. නමුත් ගිනි පුළඟ ලැබු ගින්නකට හේතු වුණා. කාටකට ආණ්ඩුවකට බේරන්න බැරි විදිහේ අපි මේ ලැබු ගින්න ගැන මහා ලොකෝට කතා කරාට ඒකේ අනසුරාට ගිනි පෙට්ටිය ගිනි බේස් පිටි බේස් පිටුල් තාම තියෙනවා. ඒ නිසා අනුසේ වශයෙන් ගිනි බෙහෙ වෙටි බෙහෙත් කියයි. පරිඋත්තාන වශයෙන් ගිනි පුළඟුවයි. විචිකම වශයෙන් ලැබුගින්නයි ගත්තාම අපිට මේ ගිනි කූරේ තියෙන දැල් ගිනි දහක ගන්නා ගතිය නැතිකරන්න ආධිනවාණි සංග වශයෙන් අරහට ලැබුගින්න දැක්ක හැකියි. නමුත් ඒ තරම් අපි කිපෙන්නේ නැහැ මේක හිත ඇතුලේ තිබ්බට අපි ගණන් කරන්නේ. පරිඋත්සාහන වශයෙන්. නමුත් මේ පරිඋත්සාහන දේ තමයි වීතික්‍රමණය වෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දැනට වීතික්‍රම තියෙනවා නම් පරිඋත්සාහන හඳුල් කරන්න වෙලාවක් නැහැ නේ. ඉස්සෙල්ලා වීතික්‍රමන කරනවා. ඒ කියන්නේ ඒක ෆයර් එක්ස්ටින්ගිෂරකින් කර කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. මේ පරිවර්තනය කියන්නේ ෆයර් එක්ස්ටින්ගිෂරකින් නැත කරන්න පුළුවන් තරම පොඩි එකක්. ඒක තමයි භාවනාව වෙන්නේ. කියන්නේ සමතේ. ඊට පස්සේ ඒක ටෙම්පරරි නැත කරගන්නයි. නමුත් එනවා ඒක අයින් කරගොන ආයෙ එනවා. එහෙමනම් අඩියේ ඒකේ තියෙන පොටෙන්ෂල් එක තියෙනවා. අපි එනකොට අර මෙනෙහි කිරීම තමයි අපිට තියෙන එකම tool එක. අපිට පේන්නේ මෙනෙහි කළ ඉවර කරන්න බැරි තරම් මේක එනවයි කියලා. නමුත් එන්නේ එන වෙලාවේදී අපි මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඒක වීසිකම වෙන්න තියෙන අවස්ථාව වෙනුවට ඒක ඒක මෙකැනිසම් එක පේන්න පටන් ගන්නවා. මෙකැනිසම් එකේ අවශ්‍ය නම් ක්ලච් කරන්න පුළුවන්, බ්‍රේක් කරන්න පුළුවන්, ඇක්සලරේට් කරදැයි. දන්නේ නැතුනොත් ඒක ඉතින් එයාගේ ට්‍රෙන්ඩ් එක දිගේ ගිහිල්ලා වීතික්‍රමණය. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ රාගය රාගය වශයෙන්, ද්වේෂය ද්වේෂය වශයෙන් දැකීම. ඒක මේ ඒක තමයි අපිට කියන්න තියෙන භව තණ්හා විභව තණ්හා අතර ඉන්ටර්ප්ලේ කියන්නේ. අපි මේක අපි දන්න වාක්‍ය වචන භාෂාවෙන් තමයි කියන්න හදන්නේ. නමුත් කවදාහකත් ඒක එක්ස්ප්ලেইন වෙන්නේ නැහැ ඒ භව තණ්හාව විතරයි. ඒකට අපි අකමැතුනොත් විභව තණ්හා කියන එලිමන්ට් එකම අවශ්‍ය වෙනවා මේ තේක බොන්නේ එක්ස්ප්ලනේෂන් එක. අවශ්‍ය වෙලා තියෙන්නේ මේක නොදකින් කියන්නේ. ඉතින් ඒ නිසා අපි ලොකු ස්වාමීන් ලොකු ස්වාමීන් කියන්නේ අර තේක දීපන් මේ නැගිටින්න ඉස්සලා හිතපන් ඇයි නැගිටින්නේ කියලා. එතකොට හේතුව දෙනවා. තේ බොන. ඒ අපි දන්නවා ඒක නෙවෙයි. ඒ නිසා නැගිටින්න ඉස්සලම කල්පනා කරලා බැලුවොත් අපි ඕනම දෙයක් කරුවාට පස්සේ රීසනින් කියලා එකක් තියෙනවා. රීසනින් කරන්නේ මේක කැමබාල් කරනවා. යත තියෙන්නේ ඊට වඩා වෙනවා කියලා. අපිවත් අපි ඒකට එක්ස්පෝස් වෙන්නේ නැහැ. මම මේ වෙලාව මොකක් හරි කරද්දී මේ හතේක පිළිගත්තා නම් අයියෙන් සතුට වෙලා මම නිකන් ඉන්නේ. හැබැයි දන්නවා මිනිහත් රැවටුණා මාත් ඊට ඉස්සෙල්ලා මම රැවටිලා. කවදාකවත් නැතුව එයා රවටන්න බෑ. එයා රැවටිච්ච ගමන් මගේ රැවටිල්ල මම ජස්ටිෆයි කරනවා. නමුත් කවදාවත් මෙකැනිසම් එකට බහින්නේ නැහැ. ඒක නිසා ඒ හෙටත් නැගිටින්නේ අනිත්‍යත් නැගිටින්නේ එනි වෙනකොට සම්පජන්‍ය පාවිච්චි කරන්න කියනවා. ඉතින් නැගිටලා මම මොකද කරන්නේ? එතකොට මම සතියෙන්නේ. එහෙම තමයි සතිය කැඩෙයිද කියලා නැගිටින්න ඉස්සරලා නැගිටින්න හිත තියෙන කල ඉවරයි. නමුත් ඩ්‍රැගින් වෙලාවදී පොඩ්ඩක් ඉඳලා බැලුවොත් අපිට තේරෙන පටන් අරගන්නේ බල්ලර කොහෙන්ද ගහුවත් බල්ල කකුල තමයි උස්සන්නේ. ඒ බල්ලගේ හැටි. උගියෙකුට මොනවා හරි අකමැතිලොත් බඩ විදිනවා කියලා තමයි ඌ කියන්නේ. ඒක දැනගන්න ඕන බඩ විදින එක නෙමෙයි කාරණා ඕක මෙතන ඉන්න බැහැ. අනිවාර්යයෙන් අපේ හිතත් අපිට දෙන්නේ අමතර නිකන් වෙන භාෂාවෙන් කතා කරනවා. ඒක හොඳට අල්ලබැයි අපි දෙන්නේ කතා කරන වෙලාවේදී අපි කොච්චර කන්දෙනාගේ මන අපි කැමති කෙනෙක් නම් මනාප වීම පිණිස කොච්චර අතිශෝක්තිය පාවිච්චි කරනවද අකමැති නම් ඒ පාවායට හොදි බෙදන්න වගේ වචන දෙකක් කතා කරනවා ඔත් බොරුවක් නම් කපන්න බෑ ඒක නිකන් ඇඟෙන් එන්නේ අපි අකමැති මිනිස්සු කෙනෙකුට මෝනක් අත වෙලා යනවා දෙන වචනයක් දෙකක් බැන්නේ නෑ අසත්‍යවචන කිව්වෙත් නෑ බැන්නේ නෑ හැබැයි අරුගේ පීයර දමලන්න වගේ පපු කනත්තට එන්නට තේරෙන ඔය බෙදන්නේ මේක තමයි. නමුත් ඒකෙදී අපි ජයග්‍රහණයක් හිතා ගන්න ඕන අඩු ගන්න. ඒක කලාවක් නෑ. මොකද අර කොක්ක වැඩි වෙනවා. අනුසේ වැඩ කළා ඉවරයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි යෝගාවචරයට විතරයි. සමාජ විද්‍යාඥයන්ට සදාචාර සම්පන්නයාට පොලිසියට ප්‍රශ්නයක් නෑ. ඒක නිසා මේක කාපට් එකට දාලා කියලා අතු කාලා කාපට් එකට දාලා නිකන්. යෝගාවචරක තේරුම් ගන්නවා මම පිසිකම නුනට පරිඋත්තාන වශයෙන් පිසිතිබ්බ නැත. මේ පොටෙන්ෂල් එක මේ හිතත් එහෙම කොක්ක වදින්න පුළුවන් ගතිය දිහා හිතත් එනකොට බලන්න. අනිත්ත් එනකොට බලනකොට ඒක එච්චර ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා හැදීගෙන එන අවස්ථාව දකිනකොට ඒකෙන් තමයි අපි මේ ටැකල් කරන්න පුළුවන් ඉඳ අල්ලගන්න. අර කිසිනම් දාන්න දකින්නට ඒක දැනෙන්නේ මෝරලා. හැඩේ shape එක අරගෙන පස්සෙන් පස්සෙන් පස්සට යෑම තමයි යොන්සොමස්ලා කියන්නේ. ඒකවල තේරුම් ගන්න නම් මේකට වෙන කෙනෙක් මට උදව් කරන්න බෑ. අනිත් වැදගත්ම දේ තමයි මේ වගේ ද්වේෂයක් නැති කාදාත් ඉගෙන ගන්න. ද්වේෂයේ තියේදී ලේපිත උණු උණුවේ තියේදී ඒක විමසුනොට ලක් කරුවේ නැතුව කල්පනා කරලා රාග අනුසය වැඩ කරන්න බෑ. කල්පනා කරලා ද්වේෂ අනුසය වැඩ කරන්න. කල්පනා කරලා මෝහ අනුසය වැඩ කරන්න. මෝහේ ගොඩ දාදිම වැඩ කරන්නේ. ද්වේෂය දුරු ද්වේෂයේ තියෙන රෝ මැටීරියල් එකක් වගේ ගතිය. ඉතින් දැන් අපි හුක් කරන ගතියක් නේ. අඳුන ද්වේෂයේ තියෙද්දිම ද්වේෂය දැක ගැනීම ඒක ඒකකට නෑ බෑ කියන්න බැරි. ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ ඒකකට ද්වේෂයේ ධර්මයක් වඩපත් වෙනවා. ඉතින් දුන ද්වේෂයේ හේසක් නේ. ද්වේෂයේ ධර්මයක් වඩපත් වෙලා ධර්මානුපස්සනාව යන්නේ ද්වේෂය ආවත් ඒක තව ගමන ඉදිරියට යන්න අවබෝධ ඉදිරියට රෝ මෙටීරියල්ක් බවට පත් කරගන්න මිසක ද්වේෂයට ද්වේෂ කරන්නේ. එතනයි අපි අර ආකල්පයේ වෙනස ඇතිවෙන්නේ රාගයට රාග කරන්නේ නැහැ. ද්වේෂයට ද්වේෂ කරන්නේ නැහැ. මෝහය අතරින් හදන්නේ නැහැ. එනකොට පොඩ වාරින් අපි බින්ති එකක් බොමු කියලා ද්වේෂය එනකොට නැහැ. ද්වේෂය එනකොට ප්‍රශ්න නැහැ. අපි මේ දැන හරි නොදැන මෙතෙක් කල් සංසාරේ හිටියනේ. හොඳ වාගේ ප්‍රශ්නයක් නෑ. ඒකට ද්වේෂයට තක්ක මුක්ක වෙනවා. ද්වේෂය එන්නේ අපිව මෝහණයටපත් කරලා අපි ලව වැඩේ ගන්න. අපි ඒ වෙනකොට පොඩ්ඩක් පාඩි වෙන්නකො. මොකද ආවේ අහන්න කිය ගමන් හිත වැඩි දෙයක් නෑ. ද්වේෂය පිට වැඩි දෙයක් නෑ. නොයිවසලිගත්තේ තුරු තමයි ද්වේෂය අපි කොකේලා. ද්වේෂය තමයි හොඳයි. ප්‍රශ්නයක් නෑ. ඒකකින් අපරාධයක් නෙවෙයි. සමාධිය කරගන්න. ද්වේෂය පිළිගොඩට ඇසුරු කරනවා. මෝහයත් එක්ක ඇසුරු කරනවා. රාගයත් එක්ක ඇසුරු කරනවා. ඒත් අපිට දීලා තියෙන සදාචාරයේ හැටියට මේ රාගයේ ඇසුරු කිරීම අකුසල කර්මයක් කියලා අපිට හිතවල තියෙනවා. සම්මල දත්තල අපිට ජීවි බුදලේ. උරියතු ගන්නනේ තේමයි. ඉතින් ඒ නිසා රාගය ආපිලා විදිහට බලනකොට ඇඟ කිලිපොළනවා. නොකල නොකල නොකල මනාකට විතක් කරනවා. නමුත් කවදද පුළුවන් වෙන්නේ? අස්පනාකට තියෙන ගිජ්ජදාන රාගය නිසා අනුසයෙන් තමයි අල්ලන්න බෑනේ. ඒ නිසා සද්ධාව, රාගය, ద్వේෂය, සතිය සීරම සමමට්ටමේ දාන්න. ඔක්කොම සමමට්ටමේ දාලා පැතුලේ දාලා වේරෙනවා වගේ දාන විදිහට සද්ධාවට ඉහළ තැනක. සතියට ඉහළ තැනක, රාගයට, ద్వේෂයට පහත් තැනක ජීවු ගමන් යකා කරගන්නවා කියන්නේ. සතියෙන් යුක්තව සම රසය දෙන්න ඕන. ආගියාව, ද්වේෂාව, සද්ධාව, වෛරයාව මොනවා මොකාවත් ලොකුත් නැහැ, මොකාවත් පොඩිත් නැහැ. විපස්සනාවේ තියෙන අත්පොතේ තමයි විපස්සනා කරන්න කියලා මොනම දෙයක් අත ලොකු නෑ. මොනම දෙයක් පොඩි. ඔස්මාන ආතවිදියේ ඒ කැම්පේන් එක කරන කාලේ කියලා තියෙනවා මම මේ කරන ජාති ක්‍රියාකාරය මට ඒක සතයක්වත් පුංචිත් නෑ. හැබැයි ලක්ෂයක් දුන්නත් මට ලොකුත් නෑ. විපස්සනා යෝගාවචර කියන්නේ මේ එන්නේ මට බලපක් උගන්නන්නයි. ද්වේෂය ආවත්, රාගය ආවත්, සද්ධාව ආවත් මොකක් ආවත් ධර්මතාවයක් වශයෙන් බලනවා මිසක් මම නෙවෙයි මගේ නේ ආත්මේ වශයෙන් මිසක් සංඝාගේ පැමිණේවා ද්වේෂයෙන් පැමිණේවා ශ්‍රද්ධාව ඒවා ද්වේෂයෙන් නොඒවා කියපු ගම අපිසි සංසාර කොක්කට ගමන කොක්කන ඒ නිසා මේක මෙතෙක් නොකරපු දෙල්ලව සංසාර ගමනේ මෙතෙක් අපි කිරුවේ මේක වහගෙන වහගෙන කාපට් එක ඇට දාගෙන දාගෙන ගිය එක තමයි කියන්නේ මේ හැරේ මොනවා කරන්නේ පතුරු ගහලා අරගෙන බලනකොට ලෝකේ ඉන්න ඔක්කොම අපිට බයිනවා විදි විද්‍යාවක වැඩ කරන්නේ නොකෑම නාකටයුතු කරන්නේ උවම කරලා කොහොමද සමාජයක් පවත්න්නේ අනම්මනම් කියලාදී ඒගොල්ලෝ දන්න බාධාවෙන් චෝදනා ඉතින් කරන්නේ මොනෝ කරන්නද මේ ඉවරයක් කරන්න නම් නඩුව ගන්න එපා නැතු නඩුව අහන්න කොහොම මේ විනිච්චයක් කරන්නේ ඒ නිසා මේකට කියනවා ආර්ය පරිශන මේක උදේසනාට සමානවට ඔක්කොම ටිකට් එක දීලා තියෙන්නේ membership එක දීලා තියෙන්නේ පාවිච්චි කරන්නේ නැත්නම් දීර්ඝ සංසාරික වාසනාව ලබනවා. පාවිච්චි කෙරුවොත් එතන එතන කපලා දාගෙන යන එකයි කියන්නේ. ඇතුලේ ඔයකම අපි ඒකනේ අල්ලන් හදන අපි බාහිරේ දර්ශන පෙන්නන්නේ මේ ඇතුලේ තියෙන එක මැනිෆෙස්ට් වෙන්නේ බාහිරේ. නමුත් ඒක ඇතුලේ තියෙනවා. ඒක නිසා ඒකෙන් ගිහිලා කියනවා යම් වෙලාවක අපි කියනවා නම් මේ ලෝකෙ පිරිහෙන දෙයක්, කෙලෙසෙන දෙයක්, සදාකාරයේ පිරිහෙන අවස්ථාවක් කියලා ඒ වෙලාව අපේ හිත පිරිහිච්ච වෙලාවක තමයි අපි කියන්නේ. අපිට ලෝකෙ පේන්නේ වෙලාවට පිරිහෙන සදාකාර නැහැ. අපි කියනවා අනේ හැමතැනම භාවනා කරන හරිෂෝක්. භාවනා ලෝකයක් දැන් තියෙන්නේ හොඳයි කියලා කියනවනම් ඒක අපේ හිත හොඳ වෙලාවේ දෙකම ප්‍රകൃතියේ. ඒ වෙලාවේ හිතට ආපු මූඩ් එක තමයි ඔය කතා කරන වචනෙන් පෙන්නන්නේ. මේ ලෝකේ ඉදත් එකයි අදත් එකයි. ඔය සදාචාරය අඩුවීමක් වෙන්නේ නැහැ. භාවනා වැඩිවීමක් වෙන ලෝක හැටිමයි. නමුත් අපි හොඳ මූඩ් එකට ආපුවම ඔය මේ ලෝකේ හරි සුන්දරයි, හරි ලස්සනයි කියන. ඉතින් අපි හිතන රටේ තමයි ලෝකේ නරක. what you see that you are. wherever you go there you are. හිත ගිය දන ආදරද මාළිගාවට හැදී. ඉතින් මේක තමයි අපි බලනකොට වෙන්නේ අපි ඉන්නේ අපි මවාගත්ත ලෝකෙක. ඉතින් ඒක අපි විනිශ්චයකාරයෝ ඉන්නවා, විස්තිකාරයෝ ඉන්නවා, අනම්මනම් කොච්චර කෙරුවක් ඇතුලේ තියෙන එක ප්‍රතික්ෂේපණයක තමයි තියෙන්නේ. ඉතින් මේ නිසා මේ ලෝකේ හදනවා, ගොඩනගනවා, දියුණු කරනවා, සැප විඳිනවා අනම්මනම් කියලා කියන්නේ අපේ හීනෙක ඉදස් කරන්න හදනවා. තාපත්‍ය වෙනවා තමන් ඉන්න ඉරගේ ලස්සනට පේන් කරලා බ්‍රාස් ඔක්කොම හරි කරලා ෆිට් එකේ තියාගෙන ඉඳ හදනවා. තමයි හිරගෙදර ලස්සනට ඔප කරලා කියනවා මං ඉන්න කෙනෙක් කොතර කිරුවක් කියලා අරක හරියට කරන්න හදනවා වගේ තමයි මේ සංසාරයත් මේ කරන්න හදන්නේ. හිරගෙයක ඉන්න බව දන්නවකින් ගැලවෙන්න හදනවා මිසක් ඕක පේන් කර කර ඉඳලා හරියන එකක් නෙවෙයි. විපස්සනාදී අන්නේ ස්කේප් එක තමයි පෙන්නන්නේ. උමන්දරක් පෙන්නලා වෙනවා. ඉගෙන ආඩම්බර වෙන්න දෙයක් නෑ ආඩම්බර වෙන්නේ උඹේම හිරගේ කරයි දැන් ගැලවෙන්න බලන්න මේ මේ යකුරු වෙනවා කියන්නේ අකුරු කම්පලසෝ බෑ කරන්න වැඩක් නැති තාම මොකද අකුරු වෙන්නේ කියවම කියලා කිව්වේ මේ ලාභයට කන්නේ ස්වාමීන් වහන්සේ. දසසිල් සත්‍විත එක් එක් කාලයේ පොවල්ක ගේන සීලය දෙකීමක්ද. ඒ තිබුණේ අනුව සමහර තොල් වියදී යන නිසා සමහර විට සීල මාර්ග ගැනීම සිදු වේ. ඒ සීලේ ගැනීමක්ද. අද ධර්ම දේශනාවේදී අනිත්‍ය ලක්ෂණ මතුවේදී අප එය වසංගා ගැනීමට දර්ශන ප්‍රයත්නයක්. ඒ මෙය මට සිටේ. ඒ කියන ඔබේ අදහස් කරනාවේ පහදා දෙන්න. දරුවන් තමයි. මේක ඉන්නේ නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන. විලේපන කියන වචනය සඳහන් කරන්නේ විලේපන පාවිච්චි කරන්නේ තව කෙනෙකුගේ කාමයේ වැඩවීමට හෝ තමන්ගේ කාම ආශාව වැඩිවීමට. ඒක ලස්සන වැඩි වෙනවා. විලේපන පාවිච්චි ගන්ධ මාලා මර්මාලා ගන්ධ කියලා කියන්නේ ගඳ සුවඳ පාවිච්චි කරන විලේපන කියලා කියන්නේ ආලේපන. ධාරණ කියලා කියන්නේ අර නැට්ටු නන්නකොට මේ දෙපැත්තට පිටතර ගෑලි ඉස්සරහට කරන ඒවට කියනවා ධාරණ කියලා. මණ්ඩන කියලා කියන්නේ වෛශ්‍යාවක් Tamanගේ ඒ අංගපසල හුවා දැක්වීම සඳහා කරන උපමට්ටම්. ඒ වගේ දේවල් වලින් කරන්නේ ඒ වෛශ්‍යාව තව සල්ලාලයේ හිත බඳාගන්නේ කියලා Tamanගේ තියෙන දේ තමයි හුවා දැක්වීම. විභූෂණ කියලා කියන්නේ. ඉතින් ඒ Tamanගේ ආලේපනය පාවිච්චි කරන්නේ මොන වගේ දෙයකටද කියන්නේ. බේසික් නීඩ් එකකටද එහෙම නැත්නම් එක්සජරේෂන්. එච්චරයි මේකෙදි ගන්න තියෙන්නේ. එහෙම නැතුව විසුණු වහන්සේලා දසසිල් නෙවෙයිනේ. ඝාතක සංවර සීලය රකින්නවනේ. ඒත් ජනතාගරයට ගියාට පස්සේ සුණු ආලෝක කරන්න කියලා කියනවා මුළු ඇඟේ. නැටි જાතියක් කලවම් කරලා ආලේප කරනවා මොකද අර ගිනි හැට වදිනකොට ඉන්න බැන්නේ. ඉතින් ඒක ආලේපණය කරලා පස්සේ සමහරවල් කියන ඇඳුවත් නැතුව ජනතාගරයට යන්නේ. මුළු ඇඟටම වදින. ඒකට ඇඟේ මොන ආලේපනයි ආලේපනයක් තමයි. උපරෝධනේ වෙන එක. ඒ ගිනිසර වදිනකොට මේවා කරන්නේ. ඒ වගේ අනෙකුත් විවිධ ආකාර ආලේපන දේශන්ත කන්දේ පුදෙන්සි දේශනා කරලා තියෙනවා. ඒක පාවිච්චි කරන ප්‍රෝධනේ නවත්තා. අර වගේ අතිශෝක්තියක් මවාපෑමක් නෙවෙයි. ඒ වගේම අපි අනිත්‍ය දුක්ඛ අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න උත්සාහ කරනකොට මේ ශරීරය මුළු සෞඛ්‍ය සම්පන්න නඩත්තු කරන්නේ. නැතිනම් මේ ගමන යන්න බෑ. නිසා වත්තු විසද ක්‍රියා කියලා එකක් තියෙනවා. තමන්ගේ කය, මනස දෙක මුළු සෞඛ්‍ය සම්පන්නව තිබ්බොත් තමයි මේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැතුව මම මේ අනිත්‍ය භාවනා කරන්න කියලා මේ නාන්නේ නැතුව, කන්නේ නැතුව, බොන්නේ නැතුව දුෂ්කර ක්‍රියා බුදුරජාණන්සේ කරපු දේ දුෂ්කර ක්‍රියා කරලා දෙනවා. කියවන්න චුලි සීනාද සූත්‍රය බුදුරජාණන්සේ මොකද්ද කරපු නැත්තේ කියලා. අපි කියන දේවල් වලට බොහොම ඒ වචන කියන සාකතිරුකම් ගොඩක් කරලා තියෙනවා. හිතා ගන්න බැරි දේවල් වගේ කරලා තියෙනවා. නමුත් ඒක අපේ දැනගන්න පොතේ තියෙන ඇත්ත කියවන්න බැරි තරම් දේවල් තියෙනවා. ඒව කෙරුවට ඒ පරෝධනේ අර වගේ මේ කයට වද දෙන එක නෙමෙයි සත්‍ය අවබෝධ කරගන්න. ඒක පස්සේ බලුවම ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ දෙන්න උලන් තනි වචන තමයි. නැත්නම් ශාසන ප්‍රතිපත්තියේ පරෝධනේ හලකලා කියේ. යුතිලිටි වැලිය. ලක්ෂරි හරි එක්සජරේෂන් කියලා කියන්නේ ඒකෙන් තමයි දුක ඇති වෙන්නේ. පොරේ නේ ලකලගේ උඩ ප්‍රශ්නයක් නෑ. ඒක නිසා සමාධිය ඒ වගේ තම වස්තු බොද්ධංග ධර්ම විසරකා කරනවා. ඒක වැඩිම සඳහා අවශ්‍ය කරන එක දෙයක් තමයි වස්තු විසුදු කිරිය. තමන්ගේ කය හොඳට නාවලා තියෙනවා. ලෙඩ රෝග නැතුව තියෙන්නේ. ඒ වගේම ගඳ මොකක්වත් නැතුව හොඳට සත් නැදලා නිය කපලා විස පීරලා ඒ කටයුතු තියෙනවා. මේක මේ මේ අතිශෝක්තිය සඳහා කරන එක නෙවෙයි. මේ ගමන යන්න මගේ මගේ වචනෙන් කියන්නේ කරත්ත බඳින මිනිහා. ගුණාට සලකන්න ඕනේ නැත්නම් කොහොමද කරන්නේ? අම්බු කරන ඔක්කොම දරුවන්ට දෙන්න ඕනේ ගුණා කොහොම හරි කාකන් කිව්වොත් මේ හෙට අදින්නේ නැහැ උන්. නිසා ඌ කරන්නේ ඉස්සෙල්ලා පොන්න කොට ගන්න. වල්මිටි දෙක තුනක් අරගෙන ඒක ඇරගෙන ඉතුරු මුදෙන් තමයි දරුවන්ටයි ඇරෙන්නේ සලකන්නේ ඌ ගුණා බග හැටෑර. ඌ දුතමේ පවුලට අම්බු කරන්නේ. මේ මේ උගනාට සලකන්නේ ඉස්සෙල්ලා මගේ අලුතම් වෙච්ච බබාට සලකන්න ඕනේ කියලා කිව්වොත් එහෙම බිස්නස් කරෙන්නේ නැහැ. ගාන්ධිතුමා කියනවලු මේ සතියේ ගාන්ධිතුමා හරියට බොහොම දුර්වලයි. බూరు සහෝදරය කියලා කියන්නේ. මගේ බూరు සහෝදරයා උදව් කෙරුවොත් තමයි මට ඕන දෙයක් කරන්නේ. ඉතින් කවුරු හරි ආවිලා ආරාධනාවක් කෙරුවොත් එහෙම අපේ මහල් දාතු ඉස්සරහට එනවා. මම බාර ගන්නම්. බూరు සහෝදරයා ඉද දුන්නොත් ලෙඩ වුණොත් අනම්මනවා. ඒක නිල ගාජිතුමා කියලා කියනවා හැම ඝණයක්ම ගිලින්නේ බොණ්ඩේ කිය. හැම ද්‍රවයක්ම හපන්නේ කිය. ඒ මොකද ඝන දෙයක් හපනකොට ගිය වෙනකන් හපල හපල හපල බිව්වොත් මුතුට දිරනවා. කිරි වගේ දෙයක් බොනකොට එකවර බොන්න නැතුව ටික ටික හපා හපා හිටිය දිරවීම පහසු කරනවා. ඒ කියන්නේ ශරීරයේ මේ සාමාන්‍ය මිනිසෙකුට වැඩි යෝගාවචරය හම්පට ගන්න ආහාර ටික දීරවද විදියට. නිින්ද කිසිම සබපාදාවක් නැතුව හොඳ නිින්දක් ලැබෙන විදියට. අවශ්‍යලාට නාමයක ඉතින් ඔක්කොම කියන්නේ. ඒක මේ මේ සමහරු හිතනවා නෑ නෑ මේ කයට වද ජීවෙන් නිවන් දකින්න කියන එක සර්වතන සිද්ධාන්තය කරලා. දුෂ්කර ක්‍රියා කරබව හැබැයි මොකද ඒක අනුමත කරලා නැහැ. ඒ නිසා මේකෙදී පරිසරයට ගැලපෙන විදිහට සෞඛ්‍යයට ගැළපෙන විදිහට කරනවා නේද? පොදු නීතියක් දාන්න බෑ. කිසිම ආලපනයක් දාන්න එපයි කියන්නේ බෑ. නැත්නම් හැම කෙනාම ආලේප කළ යුතුමයි කියලා කියන්න බෑ. ඒ නිසා ඒකට මේ ස්ථානෝචිත කරනවා. මේක ප්‍රධානයි. ඉතින් ඉස්සල්ලාම ආපු සැරේ මම මෙල්බන් හිටියේ මාස තුනම මේ අත සම්පූර්ණයෙන්ම හම ගියා. ඔක්කොම තන්න රතු පාට පළු යනවා. කෑවෙම නැහැ. මට මේක හරි ලැජ්ජයි ගාන්නම බෑ. ඉතින් මේක දැක බද්ද දැකලා කිව්වා. මන්නසෝ කොයේ මේ අම පුරුදු නැති නිසා වෙන්නේ ඔකට ක්‍රීම් එකක් තියෙනවා. මම අපිට ක්‍රීම් ගන්න එක තමයි. අපිට බෑ. يعني මම ඉස්සල්ලාම ඊට අවුදරේනේ. ඊට පස්සේ ඉංග්‍රීසි ගියාට පස්සේ සුදන්න මහත්තයා ඇවිල්ලා කිව්වා අනිත් ජනබාහිර උගලෙන් අර ආවනේ. තව ටික දවසකින් ඕනේ හැම එකක්. මම ඔබ අතර ගෙනත් දෙන ක්‍රීම් එක. කිසිම ගඳක් නෑ. මොකද මේ හැම වැය වෙන පැරෆින් ටික යනකොට ගෑවේ නැත්තම් හර්ධයක් එනවා. ඒකට මන්ට මං කාලා තිබේ. මෙහෙදි දැනගෙන තිබේ. ඊට පස්සේ මම කොහොමද මෙන්නේ? අපි මේ සබන්වත් සුවඳ සබන් පාවිච්චි කරන්න එපයි කියලා කියනවා. වෙන දෙයකට තමයි ඒක සුවඳ කරන්නේ. නමුත් අපි වාදින්නේ එපයි කියලා කියනවා. හරි හරි මම දන්නවා මම ස්වාමීන් වහන්සේ අසු කරලා තියෙනවා. මම ඔබ වහන්සේට ගෙනත් දෙන්නේ ගඳ සුවඳ නැති. ඊට පස්සේ මම අවුරුදු දෙකක්ම යනකම් ඒකම තමයි දිගටම පාවිච්චි කාටවත් කියන්නේ ගාන බව. ජීවිතේ මේ නිතන් වලින් එළවනොත් මේ අහමුදුර ඇවිදින්න පටන් ගන්න සංකර වෙලා තියෙනවා කියන්නේ. නමුත් මම දන්නවා ඒක නොකළොත් මේ හැම වෙහෙසටපත් වෙලා තියෙනවා. වෙලින්ටන් ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මට කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මේ මේ දෙක මොකයි පොක දිග කතාවක්. මම දන්නවා. අද මම දැන් ඔබ වහන්සේ ගානන ගාන වෙනමදයක් මම මේ කියන්නේ මේක සංඝයාත් කැපදයක් නංග සුවඳයි. මේ සුළු කියන. ඊට පස්සේ මම ඉතින් මට අවශ්‍ය වෙනවා යන කවුදෝ වෙනලා පූජා කරන්න කියලා. ඒ අර කියලාම පූජා කරා. දැන් මේක සම්බන්ධව සංඝයාත් කරනවා. මේක සුවඳක් මෙලේ තියෙන්නේ. ඒ මාත් කියනවා නේද? පුණුවතුන් නානකට වැය වෙනවා. ඒ කාණ්ඩේ. ඒක දැන් ඉතින් කොන්න මම දැන් මගේට ගැළපෙන විදිහට මම බණ කියන්නේ. දැන් ජයවට කමක් නැහැ නමුත් අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමකින් ඇව්වන පොදුව කියනවා ගන්න බෑ. නැවතක වචනේ ආලේපනේ එළියට ඒක දිවි කතාවක් කොහොමද මේ සැරේ මම හතරවෙනිද පිටත් වුනේ. දෙවෙනිදා කාර්ක සභාවේ. අතන අටවෙනිද කියන තුන දෙවෙනිදා දැනුම මම ඉඳිනවා. දැන් මට පරිවාස ස්වාමීනාට දැන් වැඩි. මේක නතර කරා. පැවිලිම වැඩි දැන් මාස දෙකමාරක් යනවා මම ඉස්සර ඒ කාලේ දැන් ගිහිල්ලා ගිය ගමන් ආය මාස දෙකමාරක් තිබ්බා. UK, USA, Canada, Germany. ඒක තමයි මේ ඉස්සන් වලදී පැහැදිලිව බාධාවක් තියෙනවා. මම මොනවාක්වත් කියන්නේ කියලා මොකද මේ පැත්ත ඇත්ත. ඊටසේ ඔක්කොම සභාව ඉවර කරලා භාණ්ඩකාරී මහත්තයා කිව්වා අපි වෝට් එකක් පාස් කරනවා කියලා කට්ටියගෙන් ස්වාමීන් වහන්සේ ගමන පිළිබඳ වැඩි දිනාගේ අප්‍රසාදේ පළ කෙරුවා කියලා මිනිත් කරනවා. මොකද ඒක හොඳ ඒ මිනිත් කරා. සභාවේ අඳහකෙච්චරයි. මගෙත් මේ මනාපට යනවා නෙවෙයි පරෝධින සංග්‍රහම් කරනවා. ඕගොල්ලෝගේ පැත්තේ නෙවෙයි පරෝධින කියන්නේ මේ පැත්තේ. දැන් ඒගොල්ලෝ මෙහෙට අදහල් ප්‍රකාශ වෙන්නේ නැහැ නේ මට පළවීමක් වෙන්නේ නැහැ නේ. ඒ පැත්තෙන් දකින්නේ මේකයි නිමිත් කරන්නේ. එතකොට ඒක මේ අපේ ඉදාගවිතිච්ච තත්ත්වේ ආදාගටි පේනවනේ. ඒ නිසා ඒකේ එදා හැබැයි හොඟ දෙනෙක් යන පැත්තට උදව් කරන කට්ටිය දා හිතියේ නැහැ. කොහොම හරි වෝට් එක පාස් වෙන මෙච්චරයි. මේ ගමන පිළිබඳව වැඩි දිනාගේ අප්‍රසාර. ඒගොල්ලෝ කියන්නේ මම අනාරක්ෂිතයි කියලා කියනවා. මොනවාරි වුණොත් ඔයගොල්ලෝ අපිට වග වෙන්නේ නැහැ. ඕජන කට්ටිය වග වෙන්නේ අපිටයි අමාරු. ඉතින් ඒකට හැබැයි මම ඉදා ඊට ඉස්සර දවසේ හිසන්න ගෙදර ගියාට පස්සේ අපොඩියක් කමයිලා කෝ හම්තුනේ වැඩි ගමන් වැඩි යෝග ගොඩක් නැතර. අර දෙලිම කතා. ඒකවල එතන හිටියා මේ යෝග උගන්වන මාස්ටර් කෙනෙක් එදා හිටම යා. ඉතින් තේරෙනවා කතා කරලා මාස්ටර් සමග කිව්වා මේවා ලෝක අන්තිම ධර්මතා. අපිට වළක්වන්න බෑ. ඉත ආරක්ෂාව ධර්මයෙන් සැලසෙයි. ඒකට ස්වාමීන් වහන්සේට තේරෙයි. ඒක නිකක් අපිට කරන්නේ. ඒක අහලා පොඩියක් අපිට අනුතරක් වෙන්න දිනා වෙයි. ඒක කාර්යබහ භාවිතය කියලා නොවෙන්නේ නැහැ වෙන්නේ. නිසා වෙනවා. ඒ නිසා මේක නිකන් දෙපැත්ත සමබර වෙලා තියෙන වෙලාවක් තියෙනවා. සමබරත් නෑ අවාසියට ඉස්සලා තියෙන්නේ. පොඩි කපන්නකොට අවාසියට ඉස්සලා තියෙනවා. හේසන්ගේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හේසන් ඒ කියන්නේ හේසන් කියන්නේ ඔබ වහන්සේ පැමිණීම අපිට අමතර ලාභයක්. ඕක අපිට ඉල්ලන්න අයිතිවාසිකමක් තිබුණා නැති වෙනවා. ලැබෙනවා නම් ඒක අමතර ලාභයක්. ඒතර ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. චෝදනා කරන කට්ටිය ඔය ඊට වෙදී බොහොම කිට්ටුවන්තයෝ තමයි බය නැතුව චෝදනා කරන්නේ. ඒකෙත් ඉතින් හොදර ගමක් තමයි වෙන්නන්නේ කියන්නේ. ඒ හොඳයි ඒ විදිහට ඈ ඔච්චරයි. ඒක ඇයි මේ මේ ඒක උණයි කියලා මේක නොවෙනවයි කියලා කතාවකුත්. එහෙම නැතුව ඒගොල්ලෝ ඵලයන් කියවට මම වෙන කතාවකුත් නෑ. ඕක ඉතින් අපි හිතපු දෙයක් නේ මේ දැන්න වෙලා තියෙන. නමුත් වෙන දේ හොඳයි වගේ හිතන එක විතරයි අපිට තියෙන එකම එක්ස්පීරියන්ස්. සමහරවිට ඕගොල්ලෝ මං ගැන තරහින් කියන නරකක් කියලා හිතාිනවද දන්නේත් නෑ. නැත්නම් මම ඔයගොල්ලෝ ගැන හිතන්නේ මේ මෙයක් උඹ කියලා දුන්නට වැඩක් නැහැ කියලා මම නරකක් හිතාිනවද දන්නේත් නෑ. නමුත් වෙනුවෙන් තේින්න තියෙන්නේ යල්ල සතුටින් සමර්ථ වෙනවයි කියලානේ. ඒ කියන්නේ ධර්මතාවය. ඒ තමයි ධර්මතාවය. ඒ නිසා ඕනේ යනකොට ආරහියයි. තවත් ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. ඉතින් පස්සේ දෙවෙනි කොටස ඉතිවිලා ආතයි. ඉගෙන පටන් ගන්නකොට හයර පටන් ගන්නවා. හිත සමාධිගත වූ විට කය නොදෙනියාම කුමක් හේතු කොටගෙන සිදුවන්නේද? ඒ කියන්නේ මේ හිත සමාධිගත වෙනවයි කියලා කියන්නේ ආමිෂය අමතක කරලා නිර්ආමිෂය පැත්තට යන්නේ. සමාධිගත නැති හිත අඳුරන ශේෂ්ඨය කියන්නේ ආමිෂ ලෝකය කියලා. කාම ලෝකය කියලා. නෑ. කාම රූපය. කාමාවච. සමාධිගත නැති හිත කියන්නේ කාමාවචර හිත කියලා. කාමයේ තමයි යදි මේක වගේ කොච්චර මම යටි කෙරුවක්වත් සමාධිමත් වෙලා නැත්නම් හිත උඩල පොට්ටන්නේ අඳුරට අදිනවා වගේ සතුම ගන්නවා වගේ කාමයටම තමයි. ඒක මොන මට්ටම් ගත ආයෙවත් ඒක හොදලා ගන්න දෙයක් නැහැ. ඒ සමාධිගත වුණාට පස්සේ තමයි රූපාවචර වඩපත් වෙන්නේ. රූපාවචර ධානය ඒක නිර්ආංශ සුඛය. එතකොට සම්මුතිය කාමාවචර ලෝකේ පවතිනවා. ඒ නිර්ආමිෂ අවස්ථාව සම්මුතිය සහ පරමාර්ථ අතර මැදහත් සංදිස්ථාන වගේ පිවට් එක තියෙන්නේ. ඒ නිසා කවදාකවත් අපිට නිරාමිෂයට යන්න බෑ ආමිෂේ කැරිත් අරගෙන. ආමිෂේ පාවා දෙන ප්‍රමාණය තමයි නිරන්තර ලැබෙන්නේ. ඒ වගේ තමයි මේ කය කියන්නේ රූප ධර්මයක්. ඒ රූප ධර්මයේ තියාගෙන නාම ධර්ම වලට යන්න බෑ. ඒකේ කැලලක් අරගෙන යන්න බෑ. ඒකට මේක දෙනකොට අරගෙන කැපෙනවා. ඒ නිසා මේක තමයි දානීය ශ්‍රේෂ්ඨත්වය. අපි දානේ කියලා කියන්නේ Taman ඉතාම ප්‍රියමනාප දෙයක් නන්නාඳුන්නා කෙනෙකුට දෙන එක. එතකොට අපේ කය ඉතිරිල දාන්න අපි කැමතියි. මේක සර්වඥයන් දන්නා කියලා කියනවා සර්වඥ දේශනා කරන අටවචාරිනව සඳහන් කරනවා නවාහකාරී ඉන්ද්‍රියානි සික්ඛානි බවන්ති කියලා. සද්ධා විදේ සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න නම් ආකාර 9කට සූදානම් වෙන්න ඕනේ අනුග්‍රහ කරන්න. එකක් තමයි කායේක ජීවිතේට අනපේක්ෂතාව උපදවන. තමන්ගේ කාය පිළිබඳ ජීවිතයේ පිළිබඳ අන අපේක්ෂා අදාළ. නැත්නම් මෙතන යන්න. අපි ඔය නැගිටින්නේ කනගාටුවටපත් වෙන්නේ එපා වීම එන්නේ කාය ගැන තියෙන ආසාව සහ ජීවිතය ගැන තියෙන ආසාව. භාවනා කරනකොට කරනකොට කරනකොට ඒ කොන්නේ කලච්ඡාවයි කියන තැනට එනකොට තමයි භාවනා දියුණුව කියන්නේ. ඒකෝර අපි හිතන විතරම සමාධිය අඳුර කරන ඕන්නේ කයි. ඒ නිදි විචාවේ නැත්නම් සුදිච්චාවේදී කියන්නේ කය ද්වේෂ කරනවා නෙවෙයි. කය කියනවා කියන්නේ හීනයක්. කය නෙමුණයි කියලා කියන්නේ හීනෙන් නැගිටින්නයි අපි ලෑස්ති වෙන්නේ කියන එක තේරෙනවා. කය කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය අනිවාර්යයෙන්ම පිළිගන්නවා. මම කියුවේ වරදොල තේරුම් ගන්න එපා මම කියන්නේ. ඕකේ මේකට තීසං කියන්නේ හදනවා නෙවෙයි අපි ධර්ම පැත්තෙන් බලනකොට ඉන්ද්‍රිය ප්‍රතිපද ප්‍රදේශයේ තිරසනුන් හා කිසි වෙනසක් නැහැ. ඒකේ ඉන්න තාක්කල් අපිට තියෙන වටිනාම දේ තමයි අපේ කය. වටිනාම දේ තමයි අපේ ජීවිතය. මේකට යනකොට අනිත්‍ය ප්‍රතිපදිත යනකොට ඒ දේ අතාරින්න. ඒක නිසා ගාතාවක් කියනවා ඒක නම් හිතන්නේ. ධනං සජේ ජීවිත අංග හේතු අංගං සජේ ජීවිතම් පෙක්කමානෝ ධනං ච අංගං ච ජීවිතං මොකද සංසේ ගාතා ධනංච අංගංච ජීවිතංච සම්බං පහ සම්බං සිංහල තේරුම කියනවා නම් මිනිස්සුયો ධනෙ වැය කරන්න කැමති ජීවිතාංගයක් බේරා ගැනීම සඳහා අතක් කපන්න වෙනවා නම් කපන්න නැති වෙන්න ගණන් කරන්නේ ණයට හරි කරනවා ධනං සතියේ ජීවිත අංග හේතු තමයි ජීවිත අංගයක් ලබා ගැනීමට ධනෙ බේරා ගන්නවා අංගං සදේ ජීවිතං රක්කමාන රක්කමාන කවුරු හරි කිව්වොත් මේ අත කපන්න නැතුව පණ වරගින්න බෑ කියලා අත කපලා හරි පණ රට ඒ තමයි ඇතිනේ ධනේ වියදම් කරනවා කායංගයක් වෙන්නේ කායංගයක් උනත් කැප කරනවා ජීවිතය ගන්න යෝගාවචරය මේ තුනම වෙන් කරනවා ධර්මයේ වෙන්නේ ධනියත් අය කරනවා ජීවිතංගත් අය කරනවා ජීවිතයත් පූජා කරන්න ලැහැටි සම්බන්තදී ධම්මාන්තෙක්කමා ජීවිතය ලබා ගැනීම සඳහා. ඒ නිසා අපි ඉස්සල්ලා ඉස්සල්ලා කරන්නේ කයත් ධාන, ධනයක් ධාන, අංගත් රැකගෙන සීල සමාධි ප්‍රඥා වඩනවා. කරගෙන කරන යනකොට මේක අභියෝගය. මේකට ප්‍රේම කරුවොත් මේක දෙයක්. ටික ටික ටික ටික ඉන්නේ ඉන්නවයි බරේ මලක් ආවයි කියලා හිතාගෙන කාය ජීවිත නිර්පේක්ෂ භාවයේ එන්නේ එන්න තමයි මේ සද්ධා විදේ සමාධි වැඩි. ඒතර කාය නිර්පේක්ෂ භාවයේ කය පිළිබඳ අපේක්ෂාව. ජීවිතේ අපේක්ෂාව සම්පූර්ණයෙන් දුර වෙච්ච දවස තමයි ධායනකට සමවද. යහේ සමාධි නැහැ මේ කය කියන්නේ. ජීවිතේ ඉඳලා හිබක් කියන්නේ. ඒ නිසා මේ දෙක පොල් පිට පාගන වගේ මේක පාගනකොට ඒක උඩ යන මේක පාගන මේක උඩ ඉන්න කතාවක්. ඒ නිසා මේක කියනවා ජීවිතයකට මිනිස්සුන්ට දෙන හොඳ අභියෝගයක් කියලා. පුළුවන් නම් අනිත්‍යව කැප කරන එක බුදුරජාණන් දේශනා කරනවා යුද්ධකදී 1000ක් දිනනකට වැඩිය උඹ උඹ දිනා ගන්නවා. කෙනෙක් Taman දිනා ගන්න. මම කියන්නේ මොකද්ද කියලා දැනගන්න එක වටනම් කියලා සටන් කළා දැන් 1000ක් දිනනකට වැඩිය. මේක දැනගන්නවා කියලා කියන්නේ ධර්මයේ නාමයේ මේ ජීවිතය යන්නේ කියලා. මේ කය විනාශ වෙන විනාශ වෙච්චවයි කියලා ඒ කැපකිරීම කරන්න බැරි නම් අපි හැම වෙලාවෙදීම මේ කයේ තියෙන ආසක්ක නිසා මේ පල්ලියට එන්නේ. කායික තියෙන ආශාව නිසායි අපි මේ චෝදනා කරන්නේ. කායික තියෙන ආශාව නිසායි ගහපා දෙන්නේ, ආඩපාලි කියන්නේ. මේ හේතු කරන දෙයක් නැත්නම් අපිට ගමනේ දෙයි. ඒ නිසා කය තියෙන දාකල් සම්පූර්ණව නැහැ කියන්නේ. සමාධිය. සමාධිය තියෙන දාකල් කය ඒකෙන් අපි తాවකාලිකව වෙන්වීමක් සිදු වෙනවා. ඉතින් මේක මේ සමහරුන්ට වෙන්නේ මේ තාර්කික දෙයක්. අමානුෂික දෙයක් විදිහට තමයි පේන්නේ. ඒ නිසා ඒ සමහරව ආගමකට ධර්මයට විරුද්ධව කතා කරනවා. මේ ලෝකේ අප විඳීමට නම් අනිවාර්යයෙන්ම මේ ඉන්ස්ට්‍රුමන්ට් එක තියෙන්න බෑ. කය. ඒ කය වෙන් කළ මොන සපද්ද කියලා. මේ සරුවත් දැන් කියනවා ආමිෂ්ක පැත්තේ ගමන් නිරාමික සැපේ කොච්චර ශ්‍රේෂ්ඨද මේ මිනිස්සු මේ ටෙම්පරාදුවේ දමනවා කන්නේ කාම නැති විතරයි. වැරද්දක් නෑ. නමුත් මිනිස්සුන්ට විතරක් යන්න පුළුවන් නිරාමිෂ සැපයක් තියෙනවා. නිරෝ අවේදී සුඛයක් තියෙනවා. ඒ ටික තියෙද්දී ගැන උත්සාහ නොකර මේ කයට තිය ආසාව නිසා ජීවිතයට ආසාව නිසා කොච්චරක් මේ වටිනා දේවල් කැප කරනවා. ඒ නිසා මේ දෙකත් තියෙන්නේ මේ නිසාම යම් කෙනෙක් සමාධියට කැමති, යම් කෙනෙක් භාවනාවට කැමති, යම් කෙනෙක් භාවනා කරනවා කියනවා නම් වඳින්න වගේ. එච්චර වෙන මොකක්වත් හේතුවක් නැහැ. හේතුව ඒ මිනිස්යා ගේට්ට පේන යන්න ලෑස්ති. අර දිනව පරිදින වෙනම දෙයක්. පූජනීය. ඒ මිනිස්යාගේ ශරීරය නිසයිසියක් වගේ. පූජනීය වන්දනීය කප්පයකටපත් වෙනවා. ඒක තමන්ගම තමන් කෙරේ ගෞරවයක් ඇති වෙනවා මේ සමාධිය අද්දා. මේකේ මේ ගිය කමිටු කියන්නේ අපිට මේක උත්ම නෑ. ඒක කැපකරගෙන සතා මෙතෙන් ආවේ කියලා. ඒවා ඒක තමයි මේ දෙකත් තියෙන්නේ එකක් පාගනෝ ටිකක් යටෙන් වැටෙන්න තමයි තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ ආනාපාන සති භාවනා වැඩිීමේදී සමාධිමත් වීමට යාමේදී කායික වේදනාව නිසා නැවත නැවත සමාධි දුර්වල වේ. ස්ට්‍රෝං සමාධියක් ඇති කර ගැනීම සඳහා කුමක් කළ යුතුදයි පැහැදිලි කරන්න. මේක මේ හතරවෙනි අවස්ථාවක්. සමාධියට ලෑස්ති වෙනකොට මේ විනාඩි 35ක් විතර පැනලා. අනිත් කොට ඉතින් වේදනාවෙන් බලයි. ඒ නිසා මේකෙන් තේරෙනවා මේ ජීවිතයේ සමාධිය ලැබිය හැක්කක් වගේ පින තියෙන බව. හැබැයි ක්‍රමසහවිදිවල දෝෂකම්. ඒ නිසා මෙයාට සිද්ධ වෙනවා වාඩි වෙච්ච ගමන් සමාධියට යන්න තියෙන අර ඇක්සලරේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරා. වාඩි වෙලා 35 40ක් යනකම් විතරයි අපි යන්නේ ඉතින්. ඒ අතට සමාධිය ආවේ නැත්නම් ඉතුරු හරිය කටුවියක් තමයි. ඒක තමයි. නමුත් මේ විනාඩි 35ක් ඇතුළේ හොඳ සමාධියක් ආවොත් ඊට පස්සේ ඇඟට මොනව වෙනවද දන්නේ නැහැ. ඒක ක්‍රම දෙකක් කරන්න කියනවා. එකක් තමයි මේ සමාධිය එන්න ඉඳගන්න ඉතලා හොඳට සක්මන් කරලා වැඩි වේලාවක් වාඩි වීම සඳහා ඇඟ සූදානම් කරනවා. දෙක මුල් විනාඩි කිහිපේ ළඟ ළඟ වහවහ මෙනෙහි කරනවා. ඒකත් ඉක්මනට නිකන් රත් විශේෂයෙන් බඩ කැල්ලක් කපනවා වගේ කාගෙන සමාධිය එනවා. එතකොට ඉස්සරහදී එන්න තියෙන අර කය වේදනාව විදීමේ දෙක පොඩ්ඩක් පොස්ට්පෝන් වුණාට පස්සේ එයා තමයි සමාධිය නැගිට්ටොත් ප්‍රශ්න වෙන්නේ. ඒකද තේරෙනවා මේ වාකර මේ නෙගටිව් පොසිටිව් වගේ එනර්ජිස් වගේක් වැඩ කරනවා. ඉස්සලා ඉස්සලා අපිට හම්බෙන්නේ සමාධිය එනකොට ඒක ගන්න ලෑස්ති නෑ. කායික වීදී පිරිහිලා. නමුත් පොටෙන්ෂල් එක තියෙන බව පේනවා. ඒකත් චෛත්‍ය වීදී වැඩ. ඊට පස්සේ කරන්නේ කියනවා කායික වීදී හොඳට charge කරගන්න කියන සක්මයි. ඒකෙන් හොඳට මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා එල්ල කෙලින්ම පඳුරට ගහනකොට කෙලින්ම අහකට වදින විදිහට ගියාම සමාධිය ආවොත් ඊට පස්සේ සමාධිය සමාධිය විසින් කරයි. ඔලේ මේ ඔය කියන්නේ නිති නිත්‍ය අභ්‍යාසය නිත්‍ය සත්‍යත අභ්‍යාසය කියලා එකට කියන්නේ ඉස්පතා පුහුණු කිරුවත් මෙන්න මේ විදිහේ සක්මනේ සහ මෙනෙහි කිරීමෙන් දක්වපො. අපිට තල්ලුව දුන්නොත් ඉඳ ගන්න හිතෙනවා. ඒ කියන්නේ ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ ලාභ තියෙනවානේ. ප්‍රයෝජන තියෙනවානේ. නැත්තම් ඉඳ ගන්න එක අඩු වෙනවා. අපෝ වෙන්න පටන් ගන්නවා. ඉඳ ගන්න ඕනේ නීති කතා කරන එක ඇත්තටම ගාක් හේතුකාරක සාධකයක් කරන නමුත් ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ හසහසක බැහැරයක්ව සමාධිය එන හොඳ පැත්ත අත්දකින්න පැත්ත ආවොත් තමයි ක්‍රම සාධකදී තව තවත් ඒ කියන්නේ ලාභ වැඩි කිරීම සඳහා ඕගනයිසේෂන් uh, එක රීස්ට්‍රක්චර් කරනවා. ඒක තමයි මේ සක්මනේ සහ මෙනෙහි කිරීමෙන් කෙරේ. නෑ වාඩි වීමෙන් කරන්න තියෙන්නේ අර හිතට අවශ්‍ය කරන ඒ මොකක්ද ඒකට කියන්න තියෙන්නේ මේ විස්රාමයේ කියන්නේ. අපේ එකට යම් යම් විස්රාම අවශ්‍යයි මුල් මුල් කාලේ ඒ විස්රාමය ලබා ගන්න. නිකුසාන්ති ඉන්න කාලේ කියන්නේ අපි කරන කරන වැඩ නැවතිල්ලේ සතියෙන් කරන ඒ ඒ තැන විස්රාම වීමකුත් වෙනවා. ඇකියුමුලේට් වෙනවා. ටෙන්ෂන් ඩෙවලොප් වෙනවා. එතකොට අච්චරම සමාධිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකත් සමාධි ජීවිතයේ සංඛ්‍යාවක් වගේ එක ලොකු රිකියුපරේෂන් එකක් වෙනවා. නමුත් මේ සමාධියෙන් තමයි අපි සාමාන්‍යයෙන් මේ භාවනා ජීවිතයේ හරි වැරදි මාර්ගය හොඳට සමාධිය තියෙනවා ඒක සාර්ථක ජීවිතයක් කියනවා. මොකද සමාධියෙන් තමයි අපි ඉනිෂාත් කරලා හොඳට හරි ගැසලා දෙන්නේ. ඒ කියන්නේ ධර්ම પરම්පරා ගන්න ශ්‍රද්ධාව නිසා වීර්යය තියෙනවා. වීර්ය නිසා සතිය තියෙනවා. සතිය නිසා සමාධිය. ඊට පස්සේ ඒ ප්‍රඥාව ඇතුලේ ප්‍රඥා ආයතරයෙන් ගින ශ්‍රද්ධාව කුඩු ගන්න. ආයි ශක්ති කරකැවි කරකැවි කරකැවි කරකැවි යනවා. ඒක යන්නේ වාඩිවිල්ලෙන් තමයි සමාධිය හොඳම කුට්ටියක් වශයෙන් ගන්නවා. සක්මණේ ජම්මනේ ඉතින් බ්ලැන්කට් එකක් වගේ. එදින්ද වැඩ කරන අතනින් මෙතනින් යන නිකන් ඩොට් ඩොට්ස් වගේ විතරයි හම්බ වෙන්නේ. නමුත් ඒ කියන්නේ ඉඳුරටම දියුණු වුණාට පස්සේ නම් එදින්ද වැඩ කරද්දී දැනෙන සුරත කාම වලින් අසල හොඳට පාත් ගන්න පුළුවන්. ආධුනිකයන්ට හොඳට ඝනවට හම්බ වෙන පරියන්කේ. තුනීවට සක්මණේදී පරියන් මේකදී නිකන් දැලක් වගේ තමයි යන්නේ. මම දැනම ඇස් his temple. එහෙනම් අපි මෙතනින් සාකච්ඡා අන්ත කරනවා. ඒ දෙකකුත් විනාඩි 15ක් අරගෙන තියෙනවා සාකච්ඡා කරලා. ඒකට සියලු දෙනාටම කෙරුවන් සරණයි කියලා අපි මෙතන නැත කරනවා. අපි 9 විතර වෙන කරුණු අද ඉන්ටර්වල් එක රෙජිස්ටර්